ඔබ අප සියලු දෙනාටම මෙලොව ජීවිතයේ පුරාවට බොහෝ උපකාරී වෙන ඒ වගේ මේ දුක්ඛාගත සසර නිමා කරගන්නට අවැසි බොහොම වටිනා අවබෝධයක් ලැබෙන වටිනා ධර්මයක් ශ්‍රවණය කරන්නට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ මෙලෝ පරලෝ දෙකේම යහපත පිණිස පවතින ඊ타මත් වටිනා කරුණ ටිකක් අන්තර්ගත වෙච්ච සූත්‍රයක් තමයි මම අද මාතෘකා වශයෙන් තබලා මේ පින්වුතුන්ට කරුණ පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ. විශේෂයෙන්ම මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතේන සූත්‍රයක් ඒ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා චෛමේ භික්ඛවේ සාරාණීය මහණෙනි මේ සාරාණීය ධර්මයෝ හයක් තියෙනවා ප්‍රිය ස්වභාවය ඇති කරන, ගරු ස්වභාවය ඇති කරන, සංග්‍රහය පිණිස පවතින, අවිවාදයේ පිණිස පවතින, සමගිය පිණිස පවතින ධර්මතා හයක් තියෙනවා කියලා මතක් කළා. එතනදී සාරාණීය කියන මේ පදයන්ගේ අර්ථය තමයි සිහි කටයුතු කියන එක. නැවත නැවත මතක් කරගත යුතු නැවත නැවත සිහි කරගත යුතු මේ බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසටමයි ධර්ම දේශනා කරන්නේ එතකොටවත් බුදුරජාණන් වහන්සේ ළඟින්ම වැඩ ඉන්න නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කළාට ස්වාමින් වහන්සේලා උදෙසා විතරක් නෙමෙයි මේ හැම ධර්මයක්ම දේශනා කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස උදෙසාමයි. එතකොට මේ සිව්වනක් පිරිසෙම මේ සාරාණීය ධර්ම භික්ෂුන් වහන්සේලාටත් අයිති ඒ වගේම ගිහි උපාසක උපාසිකා කියන අපේ පින්වත් පිරිසටත් එක විදිහටම අයිති ධර්මයක්. ඉතින් මේ සාරාණීය කියලා කිව්වේ සිහිය තබා ගත යුතු සිහිකට යුතු නිතරම සිහිකට යුතු ධර්මතා හයක් මේ ධර්මතා හය යම් කිසි කෙනෙක් නිතරම මතකේ තබා ගන්නවා නම් නිතර නිතර සිහි කරනවා නම් සිහි කරලා ඒ තුල හැසිරීම වශයෙන් පවතිනවා නම් නිතර නිතර සිහිකට යුතු සිහි කළා ඊට අනුව ජීවිතේ හැඩගස්වා ගත යුතු ජීවිතේ ඊට අනුව ජීවත් කරගත යුතු මේ ධර්මතා හය තුල යම් කෙනෙක් ජීවත් වෙනවා නම් පෙන්නනවා සමස්තයක්ම සග්‍රක්මචාරින් වහන්සේලාට නැත්නම් එකට ජීවත් වෙන පිරිසට ඒ වගේම හැම කෙනාටම එයා බොහෝම ප්‍රිය ස්වභාවයෙන් යුක්ත කෙනෙක් වෙනවා. එයා ප්‍රිය ස්වභාවයෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඒ වගේම එයාට හැම කෙනෙක්ම හරියට ගෞරව කරනවා. එයා බොහෝම දෙනෙකුට එකට ජීවත් වෙන පිරිසේ හැමෝටම කිසිම දවසක එයා අප්‍රියමනාප කෙනෙක් වෙන්නේ එයා හැම ලොකු වේවා බාල වේවා තරුණ වේවා මහලු වේවා පැවිදි පිරිස වේවා ගිහි පිරිස වේවා ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් මේ සාරාණීය ධර්මයෙන් යුක්ත කෙනා හැම කෙනෙකුටම ප්‍රියයි. ඒ ධර්මතාවයේ ඒ ධර්මතාවයේ තියෙන ලක්ෂණයක් තමයි සාරාණීය ධර්මයන්ගෙන් යුක්ත කෙනා හැම කෙනාටම බොහෝම ප්‍රිය කරන කෙනෙක් වෙනවා. ඒ වගේම හැම කෙනෙක්ම බොහෝම ගෞරව කරන කෙනෙක් වෙනවා. හැම කෙනෙක්ම ප්‍රිය ස්වභාවය නිසාම ගෞරව කරනවා. යාට හරියට ගෞරවයයි. ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන් දෙපිරිසේම ගෞරවය හිමි වෙනවා. ඒ වගේම සංඝය එයාට වචනකින් වේවා, ක්‍රියාවකින් වේවා, පැවිදි පැත්තෙන් වේවා, ගිහි පැත්තෙන් වේවා පැවිදි ස්වාමින් වහන්සේ නමක් නම් අනිත් ස්වාමින් වහන්සේලාගෙනුත් ගිහි පින්වත්තුන්ගෙනුත් සංග්‍රහ ලැබෙනවා. ගිහි කෙනෙක්ගේ නම් ගිහි කෙනෙක් නම් පැවිදි ස්වාමින් වහන්සේලාගෙනුත් ගිහි පිරිසනුත් නොයේක් විදිය සංග්‍රහයන්ට භාජනය වෙච්ච කෙනෙක් වෙනවා. ඒ වගේම අවිවාදාය කිසිම කෙනෙක් එයා එක්ක විවාද කරන්නේ කවදාවත්ම කටයුතු කරුණක් තිබුණත් කිසි කලකදී ඒක විවාද කරන්නේ නැහැ. එයා එක්ක විවාද කරන්න ඒ වගේම සාමග්ගය එක්ක හරි සමගී ඒ වගේම එයා නිසා පිරිස සමගි වෙනවා සමගි බව පිණිසත් පවතිනවා එතකොට මෙන්න මේ ප්‍රිය කරන ගරු කරන සංග්‍රහය පිණිස පවතින විවාද නොකරන ස්වභාවයට පමුණුවන ඒ වගේම සමගිය පිණිස පවතින සහරාණීය ධර්ම සිහි කටයුතු එක ධර්මයේ පෙන්නනව අමතක වෙන්න නොදී සිහි කටයුතු බොහෝ කල ගියත් නැවත නැවත සිහි කර කර තමන් පැවැත්ම තුළ පැවතිය යුතු ඒ සාරාණීය ධර්ම කියන්නේ මොනවද කියලා කතමේ භික්ඛවේ ච මහණෙනි කුමන ධර්මතා හයක්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ සාරාණීය ධර්ම කියන්නේ මොකක්ද කියන එක අපි හොඳට මතක තියාගන්නට ඕනේ, මතක තියාගන්නට ඕනේ. ඒක මේ පින්වත් සියලු දෙනාටම බොහෝම වටින දෙයක්. යම් පිරිසක පිළිකුල් ස්වභාවයට, කොන් වෙච්ච ස්වභාවයට පත් වෙන්නේ නැතුව තමන්ව ගරු භවනීය තැනක තමන් හිතාමතා කෙලෙසයකින් මාන්නකින් ඇති කරගන්නවා නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්පුරුෂයන්ට අනුරූපී වූ අනුලෝම වූ ධර්මයකින් යුක්ත වීම විතරෝමයි කලේ ඒ ධර්මතාවය නිසා බොහෝ දිනෙකට ගරු ස්වභාවයෙන් ප්‍රිය ස්වභාවයෙන් යුක්ත යුක්ත වූෙක් වෙනවා අනේ ධර්මතාව ටික මොකක්ද කියලා අපි බලමු පළවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු මෙත්තං කායකම්මං පච්චුපටිතං හෝති සබ්‍රක්මචාරීසු ආවිචේව රහෝ අයම්පි ධම්මෝ සාරණේයෝ එතකොට පෙන්නනවා යම් සබ්‍රක්මචාරින් වහන්සේලා පිරිසක් මං කිව්වේ ගිහි පින්වතුන්ට වගේම ස්වාමීන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලා වගේම ගිහි පින්වතුන්ටත් අයිති. සග්බ්‍රහ්මචාරින් වහන්සේලා කියලා කියන්නේ එකට ජීවත් වෙන පිරිසට නිවන් දකින්න බණ භාවනා කරන පැවිදි ඒ ಗುಣධර්ම පුරන ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම ගිහි පින්වතුන් නම් තමන්ගේ එක විහාරස්ථානයක් ඇසුරු නැත් විහාරස්ථානයෙන් ඇසුරු කරගෙන බණ භාවනා කළා ජීවත් වෙන මෙන්න මේ පිරිසට තමයි සග්බ්‍රහ්මචාරින් වහන්සේලා කියලා කියන්නේ. එතකොට මේ සග්බ්‍රහ්මචාරින් වහන්සේලා කිරෙහි එයා කපටිකමින් නෙමෙයි එයා අවංකවම ඒ අය ඇති තැනදිත් නැති තැනදිත් මූණට වගේම හමු වෙලා කතා කරන සම්මුඛ වෙච්ච වෙලාවට වගේම ඒ අය නැති තැනදිත් මෛත්‍රී සහගත කාය කර්මයෙන් යුක්ත වෙනවා කියන මෙන්න මේ පළවෙනි කාරණාව පළවෙනි සාරාණීය ධර්මයක් සිහිකට යුතු නැවත නැවත සිහිකට යුතු සිහි කරගෙන ඊට අනුව තමන්ව පිළිපැද්ද විය යුතු හැසිරිය යුතු ඊට අනුව ජීවත් විය යුතු පළවෙනි කාරණාවක් තමයි සක්බ්‍රක්‍මචාරින් වහන්සේලා කියනකොට ස්වාමී ගීපින්තුන්ට තමන් එක්ක ජීවත් වෙන ගිහි අයත් අයිති ස්වාමීන් වහන්සේලාත් අයිති ස්වාමීන් වහන්සේලාට තමන්ගේ ආචාර උපාධ්‍යයන් වහන්සේලා ඒ වගේම අනිත් අන්තේවාසිකයන් ආදී සියලු දෙනාමත් ඒ වගේම නිවන් පිණිස කල්යාණ වැට පවත්වනට උපකාර වෙන ගිහි පින්වතුනුත් අයිති මේ පිරිස් අතර ඒ පිරිස් ඇතිතනදි වේවා නැතිතනදි වේවා එළඹ සිටි කාය කර්මයෙන් යුක්තයි. කොහොමද එළඹ සිටි කාය කර්මයෙන් යුක්තයි කියලා කියන්නේ අපි කියමු ස්වාමින් වහන්සේලාට නම් තමන් වසන විහාරස්ථානය වෙන්නට පුළුවනි. එහෙම විහාරස්ථානය වෙන්නට ඕනේ නැහැ. ඒ භික්ෂු පිරිස කොතනක හරි වේවා මෙයාගේ ලක්ෂණය තමයි කාටවත් කැපිපෙනෙන්න කටයුතු කරන එක නෙමෙයි. ඒ හැම කෙනා කෙරෙහිම සත්‍බ්‍රහ්මචරණ වහන්සේලා කෙරෙහිම මෛත්‍රී සහගත කාය කර්මයෙන් කාය කර්මයක් පවත්වන එක තමයි මෙයාගේ ජීවිතයේ පැවැත්ම. අපි කියමු එකට වාසය කරන විහාරස්ථානයේ වේවා දන්න හඳුන තැනක වේවා රෝගී වූ ගිලන් වූ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් කිසිම වෙලාවක පිළිකුල් නොකොට ශ්‍රද්ධිතේ මේ සිවුරු පිරිකර හොඳට හොදලා පිරිසිදු කළා ඒ වගේම ආවාසය හොඳට පිරිසිදු කළා නාවලා කවලා පොවලා කටයුතු කරනවා නම් මෙන්න මේකත් මෛත්‍රී සහගත කාය කර්මයක්. ඒ වගේම ගිහි පින්වතුන්ගේ වේවා තමන්ගේ gedara වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ අසල්වාසීන් වෙන්නත් පුළුවන් එක ස්ථානයක නැත්තම් අපි කියමුකෝ තමන් යම් පිරිසක් ඇසුරු කරගෙන ජීවත් වෙන ගමක පළාතක වටපිටාවක් වෙන්නත් පුළුවන් යම් තමන් එක්ක ජීවත් වෙන ඒ පිරිසේ යම් කිසි කෙනෙක් රෝගී වෙලා අපහසු නම් මෙයා මොකද කරන්න කාටවත් පේන්නේ නෙමෙයි අහලත් නෙමෙයි එන්න කියලා ආරාධනා කළත් නෙමෙයි ගිහිල්ලා Tamanට කරන්න පුළුවන් යම්ම උපකාරයක් තියෙනවා නම් අවංකවම මෙත් සිතින් මේ දේ කරනවා ආහාර පාන ගැනීමේ අරුචිකමක් තියෙනවා නම් සුදුසු ආකාරයේ ආහාර පානයන් සකස් කරලා දෙනවා ඒ වගේම නාවලා ඒ වගේම නන්දල පළන්දල සුව පහසුට උපකාර කරනවා මේකත් ඇවිල්ලා මේ මෛත්‍රී සහගත කාය කර්ම ඒ වගේම ස්වාමීන් වහන්සේලාට නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් දැක්කපු ගමන් ඉන්න ආසනයකින් නැගිටලා ඒ ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් අසුනක් පිළිගන්නන එක වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් මම පෙර ගමන් ගිහිල්ලා පාත්‍ර සිවුරුපෙම පිළිගන්න එක මෛත්‍රී සහගත කාය කර්මයක්. ඒ වගේම ගිහි පින්වතුන් ගත්තාම තමන්ගේ ඒ gedara dore වෙන්නට පුළුවන් ඥාති හිතෙන් සිංග වෙන්න පුළුවන් Taman ඉඳගෙනකොට වැඩිහිටි කෙනෙක් වෙනකොට බොහෝම මාන්නෙන් ඉන්නේ නැහැ. එයා ඉක්මනට නැගිටලා ඒ වැඩිහිටි අයට ආසනය දීලා බොහෝම මෙත්සහගතව ඒ කටයුතු කරනවා. මෙන්න මේක මෛත්‍රී සහගත කාය කර්ම. ඊට අමතරව පෙන්නනවා යම් කිසි කෙනෙකුට චෛත්‍ය වඳින්න යන්න විදිහක් නැහැ. ඒ වගේම බෝධිය වඳින්න විදිහක් නැහැ. බණ අහන්න යන්න විදිහක් නැතුව ඉන්නකොට ඒ වගේ දෙයකට කෙටියෙන් කිව්ව කියන කියනවා නම් මෙලව පරලෝ දෙකේම අර්ථයක් සිද්ධ වෙනවන යම් කිසි කෙනෙකුට අනේ අර්ථයක් සිද්ධ වෙන විදිහට අනිත් අය කෙරෙහි කැප වෙලා කටයුතු කරනවා ඒ කටයුතු කරන්නේ ඒ අය ඇති තැනදී විතරක් නෙමෙයි ඒ අය නැති තැනදීත් අපි කියමු යම් කිසි කෙනෙක් තමන් කොයි හරි ස්ථානයකට ගියා ගියාම ඉඳගන්න පුටු තියෙනවා නමුත් තමන් හොඳටම දන්නවා අනිත් කෙනා අපහසු එයා රෝගී කෙනෙක් එයා එයි නමුත් තමන් මොකද කරන්නේ? අනේ එයා තාම ආවෙ නැතත් එහා වෙන උණුත් ආසනයක් වෙන් කරලා තියාගන්න. අන් ඒ වගේ මේ ශක්‍රක්‍මචාරින් වහන්සේලා කෙරෙහි මෙත්සහගත කාය කර්මෙන් යුක්ත වෙනවා ඇතිතනදිත් නැතිතනදිත් කියන පළවෙනි ධර්මතාවය තමයි පළවෙනි සාරාණීය ධර්මතාවය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම්භික්ඛවේ බික්ඛුනා මෙත්තං වචේ කම්මං පච්චුපටිතං හෝති සග්බ්‍රක්මචාරීසු ආවිචේවරහෝච ඒ වගේම නැවත මහන්නි තව කාරණාවක් තමයි මෛත්‍රී සහගත වචනයෙන් යුක්ත වෙනවා ඒ සත්බ්‍රහ්මචාරින් වහන්සේලා ඇතිතනදි වේවා නැතිතනදි එතකොට මෛත්‍රී සහගත වචනය කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට යම් කිසි කෙනෙක් හොරකම් කරනවා සත්තු මරන වැරදි වැඩ කරනවා නම් අනේ පුතේ එහෙම කරන්න එපා අනේ දරුවෝ එහෙම කරන්න එපා අනේ මහත්තු එහෙම කරන්න එපා කියලා එයාට අවවාද කරනවා අනේ මෙන්න මේ ධර්මයෙන් යුක්ත වෙන්න මෙන්න මේ ටික හොඳට සිහි කරන්න මේ ටික ඉගෙන ගන්න කියලා යහපත සිද්ධ වෙන විදිහට නිතරම කටයුතු කරනවා ස්වාමීන් වහන්සේලාගේ නම් පෙන්නනවා හොඳට ඒ ශිෂ්‍යයන්ට වනපොත් කියලා දෙනවා බණ දහම් කියලා දෙනවා භාවනා කටයුතු කියලා දෙනවා මේ වගේ මෛත්‍රී සහගත වාක් කර්මෙන් යුක්ත වෙනවා ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේත් එහෙමයි ගිහි පිරිසත් එහෙමයි වචනෙනුත් අනේ අපේ පින්වත් පිරිස නැත්නම් නම් වශයෙන් කියලා හරි ඒ අය නිදුක් වෙත්වා නිරෝගීත්වා සුවපත් වෙත්වා කියලා ඒ පිරිස ඇති තැනදිත් නැති තැනදිත් මෛත්‍රී සහගත වාක් විලාසයකින්මයි ජීවත් වෙන්නේ එතකොට මෙන්න මේකත් දෙවෙනි සාරාණීය ධර්මය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි සාරාණීය ධර්මය හැටියට ස්වාමීන් වහන්සේලාට ගිහි අයට දෙපිරිසටම අයිති එළඹ සිටි මනෝ කර්මෙන් යුක්ත වීම පුනච්ච පරම් භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං මනෝ කම්මං පච්චුපටිතං හෝති සග්ගක්මචාරීසු ආවිචේවර හෝච එතකොට සග්බ්‍රහ්මචාරින් වහන්සේලා කෙරෙහි එළඹ සිටි මනෝකර්මයෙන් යුක්තයි. එයාගේ හිතින් අමනාප වෙච්ච එයාගේ හිතට අහවල් කෙනා හොඳ නෑ කියලා සිහි කරන්න පුළුවන් එකම කෙනෙක්වත් නැහැ. ස්වාමීන් වහන්සේලා නම් ස්වාමීන් වහන්සේලාගේ පිරිසේ ගිහි අය නම් ගිහි අයගේ පිරිසේ හැම කෙනා කෙරෙහිම එළඹ සිටි මනෝ කර්මෙන් යුක්තයි ඒ අය ඇති තැනදිත් නැති තැනදිත් යම් වෙලාවකදී කාගෙන් හරි අඩුපාඩුවක් වරදක් වුණත් කිසිම වෙලාවක එයා නැති තැනදිවත් ඒ අය කෙරෙහි විරුද්ධව හරහට හිතන්නේ නැහැ හරහට කියන්නේත් නැහැ ඒ හැම වෙලාවකම යම් කිසි වෙලාවකදී මෛත්‍රී සහගතවම ඒ ඒ අයට යහපතක් වෙන විදිහටම යහපතේ යොදවන්ට ඕනේ ආකාරයකටම තමයි මනස හසුරවන්නේ ගිහි පින්වතුන් ස්වාමින් වහන්සේලා කෙරෙහිත් අනිත් ගිහි පින්වතුන් කෙරෙහිත් ඒ අය ඇති තැනදිත් නැති තැනදිත් මනෝ කර්මයෙන් මෛත්‍රී සහගත මනෝ කර්මයෙන්ම යුක්ත වෙනවා ඒ වගේම ස්වාමින් වහන්සේලා නම් ස්වාමින් වහන්සේලා කෙරෙහි ගිහි පිරිස කෙරෙහිත් මෛත්‍රී සහගත මනෝ කර්මයෙන්ම යුක්ත වෙනවා. මේ විදිහට හිත, කය, වචන යන තුන් දොරෙන් කිසිම වෙලාවක ගිහි පින්වුතුන් ගිහි පින්වුතුන්ගේ එකට ජීවත් වෙන වටපිටාව ඉන්න කිසිම කෙනෙක් එක්ක අප්‍රිය ඒ අය ඉදිරිපිට දිවත් ඒ අය නැති තැන දිවත් ඒ අය කෙරෙහි කිසිම විදිහේ විරුද්ධතාවයක් විරුද්ධව කරන කමක් විරුද්ධව කියන කමක් විරුද්ධව හිතන කමක් කරන්නේ නැහැ. ඒ අය අතින් ලෝකෙ තුල යම් යම් අඩුපාඩු වැරදි වෙන්නට පුළුවනි. නමුත් මෙයා ඒ හැම දෙයක් දිහාම මෛත්‍රී සහගතවයි බලන්නේ. මේ සාරාණීය ධර්මයෙන් යුක්ත කෙනාට ප්‍රතිපක්ෂ ප්‍රතිවිරුද්ධ අමනාපය නැහැ කවදාවත්. ලෝකයා තමන් අතින් වැරදි කෙරෙන්නේ නෑ වගේ එක්කෙනෙක් අතින් කෙරෙන පොඩි වැරද්දක් පුන පුනා නැවත නැවත නැවත නැවත සිහි කර කර කොන් කරනවා නැවත නැවත සිහි කර කර ගැටීමට වචන කියනවා නැවත නැවත පටිගය ඇති වෙන විදිහට සිතුවිලි පවත්නකොට මෙයා මොකද කරන්නේ ඒ පොඩි කාරණාවදී උනත් කරන්නේ මෛත්‍රී සහගතවම හිතින් කියින් කිරින් කරනවා හැම වෙලාවෙම මේ වගේ දෙයක් එයා අත්තානම් උපමං කත්වා තමාව උපමාවට ගෙනල්ලා හැම වෙලාවෙම මෙනෙහි කරනවා අනන්ත ಜಾති සංසාරේ එනකොට අපි අතිනුත් ඕන තරම් මේ වගේ වැරදි වෙන්න ඇති අඩුපාඩු වෙන්න ඇති කියලා Taman ඒකෙන් පටිගයක් අකමැත්තක් ඇති කරගන්න නැතුව ඒකෙන් මෛත්‍රී සහගත පැවැත්මක් සිහිපත් කරගන්න ඒ විතරක් නෙමෙයි එයා උත්සාහවත් වෙනවා අනිත් කෙනාව මේ වගේ ඒ වැරද්දට වැටුණු කෙනාව ගහන්නේ බයින්නේ නැත්නම් හිතකය වචනෙන් නපුරක් හිතන්නේ නැතුව මෛත්‍රී සහගතව කටයුතු කරලා මෛත්‍රී සහගතව කියලා මෛත්‍රී සහගතව හිතලා ඒ වැරද්දෙන් එයාව බේරගන්න මෙයා හරියට උපායශීලී වෙනවා. ඒකයි මෙයාගේ මෛත්‍රී සහගතකම කියලා කියන්නේ. අනිත්‍ය දොස් කියලා පීඩාවටපත් කළා අයින් කරනකොට මෙයා කරන්නේ ඒකේ අනිත් පැත්ත එයාව සනසලා ආපහු ඒ වගේ වැරද්දක් ඒ ජීවිතෙන් කෙරෙන්න තියෙනවා නම් ඒක අයින් කරන විදිහට හිමින් ලං වෙලා කටයුතු කරනවා ඒ වගේමයි ඒ වැරද්ද ගැන එයා නැති තැනදී එකතු වෙලා කට්ටිය ගොඩාක් බයිනකොට මෙයත් එකතු වෙලා කවදාවත් බයින්නේ මෙයා පුළුවන් තරම් සමගිය පිණිස ඒ වැරද්ද නිවැරදි කිරීම පිණිස කටයුතු කරනවා එහෙම නැත්නම් මෙයා පැත්තකට ගිහිල්ලා අර කෙනාට ලෝකයා බනිද්දිත් මෙයා මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා. ආන් ඒ විදිහට යම් කිසි කෙනෙකුට මෛත්‍රී සහගත කාය කර්මයක් වාක් කර්මයක් මනෝ කර්මයක් එකට ජීවත් වෙන සත්‍බ්‍රහ්මචාරින් වහන්සේලා කෙරෙහි පතුරවන්න පුළුවන් නම් ඇතුව වාසය කරන්න පුළුවන් නම් ස්වාමින් වහන්සේලාට වේවා ගිහි පිරිසට වේවා පෙන්නනවා මෙයා එක දවසෙදි පේන්නේ නැති වෙයි හැබැයි ටිකක් කල් යනකොට පෙන්නනවා මේක එයා බොහෝම ගරු කරන කෙනෙක් වෙනවා. ඒ වගේම බොහෝම ප්‍රිය කරන කෙනෙක් වෙනවා. ඒ වගේම මේ සාරාණීය ධර්මෙන් යුක්ත කෙනා පිරිසට ටික ටික කාලයක් යනකොට හරි ප්‍රිය කෙනෙක් වෙනවා. එයා ඉදිරිපිට තව කෙනෙකුට මේ චෝදනා කරන්නවත් තව කෙනෙකුට විවාද ඇතුව කටයුතු කරන්නවත් අනිත් අය පෙළඹෙන්නේ නැහැ. මොකද එච්චරට ගරු කරන අය යම් පිරිසකට එනකොට ඒ ධර්මයේ තියෙන තේජානුභව බලයෙන් මොකද වෙන්නේ? අනිත් පිරිස සම්පූර්ණම නිහඬ ස්වභාවයටපත් වෙනවා. එයා එක්ක වාද විවාද කරන්න එන්නේ නැහැ. අපි කියමු මේ වැරදි කරපු කෙනෙක් එයා නැති තැනදී හරි අනිත් කට්ටිය බයිනකොට මේ සාරාණීය ධර්මයන්ගෙන් යුක්ත කෙනා ගිහිල්ලා නෑ නෑ එහෙම බයින් දෙපා එහෙම කරන්න දෙපා මේ වැරද්ද හදන්න අපි කටයුතු කරන්න ඕනේ කියලා වචනයක් කිව්වොත් ඒකට ප්‍රතිපක්ෂව නැගී හිටින්න කිසිම කෙනෙක් එන්නේ නැහැ. එතකොට මේ තුනෙන් විතරක් නෙමෙයි තව සාරාණීය ධර්ම ධර්මතා තුනක් තියෙනවා. ඒ ධර්මතා තුනත් එකතු වෙන්නට ඕනේ. ආන් ඒ වගේ ගරු ස්වභාවය ඇති කරන, ප්‍රිය ස්වභාවය ඇති කරන, විවාද නොකරන ස්වභාවයටපත් වෙන සමගිය පිණිස තමන්ව සමගිය පිණිස පිරිසවපත් කරන ධර්මතාවයක් තමයි මේ සාරාණීය ධර්මතාවයේ සාරාණීය ධම්ම. එතකොට ඊගාවට හතරවෙනි එක පෙන්වන පුණුච පරම් වික්කවේ වික්කු යේතේ ලාභා ධම්මිකා ධම්ම ලද්දා අන්තමසෝ පත්ත පර්යන්තමත්තම්පි යතහ රූපේන ලාභේන අපපටි විවජිතෝ හෝති ඒ කියන්නේ තමන්ට යම් කිසි දෙයක් ඊ타මත්ව දැහැමිව දැහැමින් ලැබුණා නම් ඊ타මත්ව දැහැමෙන් හරි හම්බ කරපු දැහැමිව ලැබුණු යම් ධනයක් තියෙනවා නම් යම් දෙයක් තියෙනවා නම් සීලවන්තේසු සබ්‍රක්මචාරීහි සාධාරණෝ ඒ වගේම සිල්වතුන් උදෙසා ඒ වගේම එකට ජීවත් වෙන සබ්‍රක්මචාරීන් උදෙසා සාධාරණයි කියන අදහසෙන් එයා ජීවත් වෙනවා. කොච්චරක්ද කියනවා නම් යටත් පිරිසෙන් පාත්‍රයට ස්වාමීන් වහන්සේට පෙන්වන පාත්‍රයට වැටුණු දෙයක්වත් පාත්‍රයට ලැබුණු දෙයක්වත් ඒ කියන්නේ පාත්‍රයට වැටෙනවා කියනකොට ඒක අයිති Taman තමයි Taman වෙනුවෙන්මයි. එහෙම පාත්‍රයට අයිති දෙයක්වත් අනිත් අයට නොදී බෙදන්නේ නැතුව එයා වළඳන්නේ නැහැ. අනිත් අයට දෙන්නේ නැතුව බෙදන්නේ නැතුව වළඳන්නේ නැහැ කියන ගණිතය යනවා. එතකොට මේ ගිහි පින්වතුන්ටත් ඒක අයිති වෙනවා. කොහොමද යටත් පිරිසෙන් තමන්ගේ පිඟානට බෙදපු බත් ටික හරි තව කෙනෙකුට බත් සරලුවක්වත් නොදී එයා අනුභව කරන්නේ නැහැ. එතකොට ඒකෙදිත් මේ සාරාණීය වත කියලා වතකුත් තියෙනවා ධර්මයේ පෙන්නන සාරාණීය වත පුරණ භික්ෂුන් වහන්සේලා ගත්තාම අපි කියමු පින්ඩපාත යනවා පින්ඩපාතේ ගිහිල්ලා දාණය අරගෙන එනවා පාත්‍රයට මේ සාරාණීය කියන වතක් තියෙනවා මේ සාරාණීය ධර්මයන්ගෙම ඔය යටත් පිරිසෙන් Tamanට දැහැමිය ලැබුණු දේ අනුන්ට නොදී වළඳන්නේ කියන මේ කොටස වික්ෂුන් වහන්සේලා එහෙම සාරාණීය වත කියලා සමාදන් වෙන වතකුත් තියෙනවා මේ සාරාණීය වත පුරන වික්ෂුව මොකද කරන්නේ පින්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා ඒ පාත්‍රයේ පිටින්ම අනිත් ස්වාමීන් වහන්සේලාට අල්ලගෙන යනවා ඒ පාත්‍රේ හොඳ වේවා නරක වේවා කවුරු මොන විදියට මොන තැනකින් ගත්තත් එක චුට්ටක්වත් හිත වෙනස් කරගන්නේ නැහැ අනේ මට ලාභයක්මයි උනේ කියලා හිතනවලු. ඔකට ධර්මයේ පෙන්නනවා අපි කියමු පින්දපාතේ ගිහිල්ලා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා සාරාණීය වත පුරන ස්වාමීන් වහන්සේලා පින්දපාතේ ගිහිල්ලා ඇවිල්ලා පින්දපාති සහිත පාත්‍රේ පැත්තකින් තියලා පෙම් පහසු වෙන්න යනවා පෙම් පහසු වෙලා ඇවිල්ලා දානේ වළඳන්ට. එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා එතන සංඝිස්තිවිරණ වහන්සේලා අහනවා මේ පාත්‍රේ කාගේද? අර සාරාණීය වතපුරණ කෙනාගෙන කිව්වම එහෙනම් පාත්‍රේ ගේන්න කියලා ඒකේ තියෙන දේවල් ඔක්කොම සංඝයා ගන්නවා අනිස්වාමීන් වහන්සේලා බෙදා ගන්නවා. ආපහු එනකොට හිස් වූ පාත්‍රයේ තියෙන හිස් වූ පාත්‍රයේ තිබ්බත් තියනවා දැක්කත් අනේ මට උනේ ලාභයක්මයි මගෙන් අහන්නෙත් නැතුව සංගයා මගේ දාන පාත්‍රයේ අරගෙන බෙදා ගන්නත් එක මට මොනතරම් ලාභයක්ද ලාභයන් අතරින් ලාභයක්මයි කියලා හිතනකොට මේ සාරාමීය ධර්ම පිරෙනවා කියලා පෙන්වනවා. බැරි වෙලා හරි නිකමට හරි එබිලා බලනකොට හිතේ දුම්නසක් ඇති වුණොත් ඒ සාරාමීය ප්‍රතිපදාව පිළිවෙත එපමණකින් කැඩුනා වෙනවා. එතකොට මේ විදිහට යටත් පිරිසෙන් Tamanට කුමන හෝ දෙයක් හම්බ වෙනවා නම් හම්බ වෙච්ච දේ තමන් තනියම අනුභව කටයුතුයි අපිට මේක ලැබුණේ කියන තැනකින් නැතුව අනිත් අයට සාධාරණයි මම දැහැමිව හරි හම්බ කරපු දේ මට වගේම සිල්වත් ගුණවත් උතුමන්ටයි අනිත් සග්‍රක්මචාරීන්ටත් අයිතියක් තියනවා කියන තැනකින් දීමට සේදු අත් ඇතුව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් මෙන්න මේක සාරාණීය ධර්මයක් කියලා පෙන්නනවා. ඒ වගේම ওই සාරාණීය ධර්ම පිළිබඳව ධර්මයේ බොහෝම වටිනා කතාවක් තියෙනවා. ওই සාරාණීය ධර්ම පිරෙන්න පින්වතුනි හරියට අවුරුදු 12ක් පුරන්න ඕනේ කියනවා. සාරාණීය වත්ත කියන එක පුරනකොට භික්ෂුන් වහන්සේලා ඒ වත්ත පුරන භික්ෂුන් වහන්සේලා පින්ඩපාත ගිහිල්ලා විශේෂයෙන්ම ඇවිල්ලා කවදාවත්ම Taman තනියම බලන් දන්නේ Taman ඉන්න වෙහෙරේ ගිලන් ගිලන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් යම් අපහසු ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේලා ඔක්කොටම මේ දාන එක බෙදලා දෙනවා. එහෙම නැත්නම් ඒකෙන් දාන වළඳන්ට කැමති කවුරු හරි ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් පාත්‍රය අල්ලගෙන යනවා කැමති දෙයක් ගන්නට කියලා. මොන විදිහට දෙයක් ගත්තත් හිත අමනාප කරගන්නේ නැහැ. මුළු පාත්‍රයේ තියෙන දාණයම ගත්තොත් උන්වහන්සේට ඉතුරු නොවන විදියට හිත සතුටින්ම මට ලාභයක්මයි උනේ කියන තැනකින් ගිහිල්ලා මේ දාන ටික දීලා උන්වහන්සේ වෙනුවෙන් ආපහු ගිහිල්ලා දාන ටිකක් පින්දපාත ටිකක් අරගෙන ඇවිල්ලා වළඳනවා. ඉතින් මේ විදිහට අවුරුදු 12ක් පුරන්න ඕනේ මේ සාරාණීය වත පිරෙන්න. ඉතින් අවුරුදු 10ක් 11ක් පුරලා එක දවසක හරි පාත්‍රයෙන් ගන්නකොට අනේ මගේ මේ දාන ටික ඔක්කොම අරගෙනනේ කියලා හරි දුම්නස් මාත්‍රයක් හරි ඇති වුණොත් අර සාරාණීය වත බින්දෙනවා ආයෙත් අවුරුදු 12ක් පුරන්නට ඕනේ. සාරාණීය වත අවුරුදු 12ක් යම් කෙනෙක් පිරුව ධර්මයේ පෙන්නනවා එයාගේ පාත්‍රෙන් ලක් ලක්ෂයකට නැත්තම් කෝටි ගානකට කෙනෙකුට ආහාර දුන්නත් පාත්‍රයේ ආහාර හිඟ වෙන්නේ නැහැ කියලා. ඒකට හොඳ කතාවක් තියෙනවා මේ ලංකාද්වීපයේම ඉතර ලෝණගම් වාසී තිස්ස කියලා තෙරුන් වහන්සේ නමක් හිටියා. මේ තිස්ස තෙරුන් වහන්සේ සාරාණීය වත පුරන තෙරුන් වහන්සේ නමක්. ඒ සාරාණීය වත කියනකොට මේ පින්දපාත යනවා විතරක්ම නෙමෙයි. පින්දපාත කියන්නේ ඒ ලැබෙන දේ තමන්ට අයිති දේ සග්‍රක්‍මචාරින් වහන්සේලාට කල්යාණ මිත්‍රයන් අනිත් හැම දිනාටම අයිති කියලා හිතාගෙන කටයුතු කරනවා ඒ විතරක් නෙමෙයි අර ඉහත කියපු මෙත් සහගත කායකම වචිකම මනෝ කර්මෙනුත් යුක්තයි. ඒ විදිහට මෙත් සහගත කායකම වචිකම මනෝ කර්මෙනුත් යුක්තව ඒ වගේම පින්ඩපාතේ ගිහිල්ලා පින්ඩපාතේ ලැබෙන දේ හිතේ අමනාප මාත්‍රයක්වත් ඇති කරගන්න නැතුව අනිත් හැම දිනාටම සාධාරණ විදිහට බෙදලා මෙහෙම දුලුස් අවුරුද්දක් පිරෙන කම්ම වත පුරවපු ස්වාමීන් වහන්සේ නමක් තමයි මෙන්න මේ ලෝණගිරි වාසී තිස්ස තෙරුන් වහන්සේ. එක්තරා කාලයකදී ආහාර පාන හිඟ අඩු කාලයක එතන තිබුණ කීරිගම මේ ලෝණගිරි වාසී තිස්ස තෙරුන් වහන්සේ කීරිගම කියන ප්‍රදේශය ඇසුරු කරගෙන වාසය කළේ. ඒ ගම හරහා නාගදීපේ වන්දනාවට යන මහතෙරුන් වහන්සේලා 59ක් ওই කිහිරිගමට වැඩියා. කිහිරිගමට ගිහිල්ලා පින්දපාතේ ගිහිල්ලා පින්දපාතේ චුට්ටක්වත් ලැබිලා නැහැ. ඊට පස්සේ මේ ලෝණගිරි වාසී තිස්ස තෙරුන් වහන්සේ එතනින් එනකොට අර මහ තෙරුන් වහන්සේලා දැකලා ස්වාමීනි ස්වාමීන් වහන්සේලා කොහෙද වඩින්නේ ඊට පස්සේ ඇවත්නි අපි මේ නාගදීපේ චෛත්‍ය වන්දනා කරන්නට යන ගමන් පින්දපාතේ වැඩියද ස්වාමීන් වහන්සේලා ලැබුණද කියලා ඇහුවාම අපි පින්දපාතේ වැඩියා කියලා විතරයි කිව්වේ. ලැබුණ බවක් කිව්වේ නැහැ. ඒකෙන් තෙරුණ වහන්සේ දැනගත්ත මේගොල්ලන්ට මේ තෙරුණ වහන්සේලා දාන්නේ ලැබෙන පරිපූර්ණ ස්වාමීනි මම ආපහු එනකම් පොඩ්ඩක් නතර වෙන්න. ඒ පාර මේ ලෝණගිරි වාසී තිස්ස තෙරුණ වහන්සේලාට කියනවා අර මහ තෙරුණ වහන්සේලා ඇවැත්නි අපි ටික දෙනෙක් නෙමෙයි අපි 59ක් ඉන්නවා ගොඩක් ඉන්නවා කියලා. කමක් නැහැ ස්වාමීනි මම එනකම් පොඩ්ඩක් බලන්ට නේවාසික භික්ෂුන් වහන්සේලාට පිටපාතේ අඩුවක් වෙන්නේ නැහැ කියලා මේ තිස්ස තෙරුන් වහන්සේ ගමට යනවා. ගමට ගියාම ඒ අනුවත් එක්කම ඒ ළඟපාත ගෙදරක උපාසිකාවක් බොහෝම මිහිරි දිය නොමුසු කිරිබසක් හදලා මේ තිස්ස තෙරුන් වහන්සේ එනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අනේ තිස්ස තෙරුන් වහන්සේ ආපු ගමන් පාත්‍රය අරගෙන හොඳට සුවඳ පැනින් හොදලා අර පිළියෙල කරපු කිරිබත් ටික පාත්‍රේ පුරෝලම කිරිබත් ටික පිළිගන්නවා. ඊට පස්සේ පිළිගන්වහම මේ තිස්ස තෙරුන් වහන්සේ මොකද කරන්නේ? අර නාගදීපේ වන්දනාවට යන්න ආපු ආගන්තුක මහතුරුන් වහන්සේලා 59ක් ඉන්න තැනට මේ පාත්‍රය අරගෙන ගිහිල්ලා මහතුරුන් වහන්සේලාට දුන්නාම අපි මෙච්චර පින්දපාත ගිහිල්ලා ඒ ලැබුණේ නෑ මෙයා ගිය ගමම්ම මේ මේ වහන්සේ ගිය ගමම්ම පාත්‍රේ පිරෙන්නම දාන එකක් අරගෙන තියනවා මේක දැහැමි නැතු ඇති කියන අදහසින් ගන්න නැතු ඉන්නකොට තිස්ස තෙරුන් වහන්සේ කියනවා ස්වාමීනි කුකුස් කරන්න එපා කුකුස් කරන්න නැතුව වළඳන්ට මේක බොහෝම දැහැමිව ලැබුණු පින්ඩපාතයක් කියලා. ඒව ඒ වෙලාවේදී මේ තිස්ස තෙරුන් වහන්සේ ඒ පාත්‍රෙන් අර 59ටම කිරිබත් බෙදනවා බෙදනවා බෙදනවා එක චුට්ටක්වත් අඩු වුණේ නැහැ අඩු වෙන්නේත් නැහැ ඊට පස්සේ 59ම ඇති වෙන්නම වළඳවල තමන් වහන්සේත් වළඳලා ඉවරුණාට පස්සේ අර මහතෙරුන් වහන්සේලා අහනවා එවත්නේ ඔබ ලෞතර දහමක් සපා මේ සාක්ෂාත් කරගත්තේ මාර්ගඵල අවබෝධ කරගත්තේ අවබෝධ කරගෙන ගොඩාක් කල්ද එහෙම නැත්නම් ළඟදිද කියලා. එපාර මේ තිස්සිතරුන් වහන්සේ කියන අනේ ස්වාමීනි මම මාර්ගඵලලාභියෙක් නෙමෙයි මට මාර්ගඵල ලැබුණේ නැහැ. තාම මාර්ගඵලයක් ලබා ගන්නට බැරි වුණා කියලා. එහෙනම් ඔබ ධානලාභියෙක් උනේ කවද්ද? අනේ ස්වාමීන් මට ධ්‍යාන මාත්‍රයකුත් නැහැ. එහෙනම් ඇවැත්ති මේක ආශ්චර්යයක් නෙමෙයිද? මේ වගේ ප්‍රාතිහාර්යයක් පාන්නේ කොහොමද? ස්වාමීනි මම සාරාණීය වත පුරන කෙනෙක් මම 12 අවුරුද්දක් සාරාණීය වත පිරුවා තාම සාරාණීය වතෙන් ඉන්න කෙනෙක් සාදු සාදු තිස්ස ඔබට මේක බොහොම සාරූප්‍යයි කියලා ඒ තෙරුන් වහන්සේලා ප්‍රශංසා කළා ඉතින් මේ සාරාණීය වත පුරන එක ඒ ආනිසංස අදටත් පෙන්වනවා අද දවසේදී වුණත් ඒක කෙනෙකුට කරන්න පුළුවන් නම් අවුරුදු 12ක් තමන්ගේ පාත්‍රයට ලැබෙන දේ යටත් පිළිසෙන් අවශේෂ දේවල් කවර කතාවද එක මොහොතකටවත් හිතේ වෙනසක් නොකර අනිත් අය වෙනුවෙන් බෙදලා දෙන්න මෙන්න මේ සාරාණීය වත පිරෙනවා කියන මෙන්න මෙබඳු ධර්මයකින් යුක්ත වෙන්න කියනවා ගිහි අයටත් අනිත් අනිත් භෞතික වස්තු ගැන කවර කතාද යටත් පිරිසෙන් තමන්ගේ පිඟානට ලැබුණු දේ හරි ලැබුණු දේ හිතන්ට කියනවා අනිත් අයට සිල්ලොතුන්ටත් ගුණවතුන්ට සබ්‍රක්ඥාන්ට සාධාරණයි කියලා මෙන්න මේ වගේ ධර්මයක්කින් යුක්ත නම් මෙන්න මේකත් ප්‍රිය බව ඇති කරන ගරු බව ඇති කරන සංග්‍රහය පිණිස පවතින විවාද නොකරන ස්වභාවය පිණිස පවතින සමගි බව පිණිස පවතින සාරාණීය ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඊට පස්සේ පස්වෙනි සාරාණීය ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු යානිතාන සීලානි අකණ්ඩානි අචිත්‍රානි අසබලානි අකම්මා අකම්මාසානි බුද්ධිසානි විඤ්ඤෝපසත්තානි අපරාමට්ටානි සමාධි සංවත්තනිකානීති කියලා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් යම් බඳු සීලයකින් සිල්වත් වේ නම් සීලයෙන් සිල්වත් වෙනවා මොකන්ද අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස බුද්ධිස්ස විඤ්ඤෝපසත්ත අපරාමට්ට සමාධි සංවත්තනික සීලයෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට අඛණ්ඩ කියලා කිව්වේ මොකද්ද? සීලය නොකඩුණු සීලයක් වෙන්න ඕනේ. මුලින්වත් අගින්වත් කිසිම තැනකින් කැඩිලා නැති සීලයකට කියනවා අඛණ්ඩ සීලය කියලා. ඒ සීලයට අචිද්‍ර කියලා කියනවා චිද්‍ර. චිද්‍ර කියලා කියන්නේ පින්වතුනි හිල් සහිතයි කියන එක. අපි පන්සිල් කියමුකෝ. පන්සිල් වල හොරකම් කරනවා කියන සත්තු මරනවා කියන එක නේ මුලින්ම ගත්තාම පානාතිපාත. එතකොට සත්තු මරනවා කියන එකවත් සුරාමේරයේ එකවත් දෙකෙන් එකක්වත් කැඩිලා නැහැ. මුලවයි කෙරවලයි ඒ වගේ සීලය අඛණ්ඩයි. එතකොට ඛණ්ඩ කියලා කියන්නේ මුලින් හරි අගින් හරි කැඩිලා නම් ওই සීලය ඛණ්ඩයි. ඊට පස්සේ ඡිද්‍ර සීලය කියලා කියන්නේ අපි කියමු පංචිල් රකින්න කෙනෙක් හොරකම් කළලත් නැහැ, සත්තු මරලත් නැහැ, බොරු කියන්නෙත් නැහැ, රහමනේ පාලනය කරන්නේ. හැබැයි කාමයේ වර්ධව හැසිරෙනවා කියනකොට මෙන්න මේ මැද හිලක් තියෙනවා වගේ. චිත්‍ර කියලා කියන්නේ හිලක් තියෙනවා. එතකොට පන්සිල් වල මැද සීලය කැඩිලා නම් අන්න ඒ එයාගේ සීලයට කියන චිද්‍රයි කියලා. අචිද්‍ර කියන්නේ එහෙම මැදින්වත් කැඩිලා නැහැ. මැදින්වත් හිල් වෙලා නැහැ. අකණ්ඩයි අචිද්‍රයි. අසබල කියලා කියන්නේ සබල විලාන සබල කියලා කියන්නේ තිත්තටි අපි කියමුකෝ සිල්පද එකක් හරි දෙකක් හරි මේ පිළිවෙලින් කැඩිලා තියෙනවා නම් යම් කිසි ගුණ හරකේ ගවයෙක් ඉන්නවා නම් ගවයාගේ ඇඟේ පිටේ හරි බඩේ හරි කොතනක හරි සුදු පාටක් තියනවා කහ මේ මේ ගුරු පාටක් තියනවා කළු පාටක් තියනවා වගේ පුල්ලි පුල්ලි තියනවා නම් අන්න ඒ වගේ මේ සබල කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ සීලිය අපි කියමුකෝ හොරකම් කළාක් තියනවා සත්තු මරලක් තියනවා කාමයේ වර්ධත් ඇතලා තියනවනේ අන්න ඒ එතකොට කියනවා සබලයි සබල අසබල කියන්නේ එහෙම පිළිවෙලින් එකක් දෙකක් තුනක් හැරිලා නැහැ ඊට පස්සේ කම්මාසය කියලා කියන්නේ තිත් සහිතයි අපි කියමු ખબર සහිතයි වගේ කම්මාස කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ ඔන්න හොරකම් කරන සිල්පදේ සත්තු මරණ එක කැඩිලා නැහැ හොරකම් කරන එක කැඩිලා කාමයේ වර්ධවා හැසිරෙන එක කැඩිලා නැහැ බොරු කියන එක කැඩිලා ওই වගේ එකක් දෙකක් තැන් තැන් වලින් කැඩිලා තියෙන එකට කියනවා කබර සහිත සීලයක් කියලා. එතකොට යම් කිසි කෙනෙකුගේ සීලය කැඩිලා නැහැ මොකද්ද මුලින් වත් අගින්වත් කැඩිලත් නැහැ. ඒ වගේම ඒකේ මැදින් හිලක් තියෙනවා වගේ එකක් කැඩිලත් නැහැ. එකක් දෙකක් අනුපිළිවෙලට කැඩිලත් නැහැ. තැන් තැන් වලින් කැඩිලත් නැති පරිපූර්ණ පිරිසිදු පන්සිල් ටික ඒ විදිහටම රකින්නවා නම් ඒ විදිහටම ස්වාමීන් වහන්සේගේ තේමයි. ඒකට කියනවා අකණ්ඩ අච්චිද්‍ර අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස වූ සීලයක් කියලා. ඊට පස්සේ බුද්ධිස කියලා කියන්නේ තෘෂ්ණාවට දාස නොවූ තෘෂ්ණාවට දාස නොවූ ආකාරයකට සිල්වත් වෙනවා. තෘෂ්ණාවට දාස වෙනවා කියලා කියනකොට අපි කවුරුත් දන්නවනේ මේ ලෝකේ අපි බොහෝ දිනෙකම ගත්තාම තණ්හාවට දාසියෙක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ තණ්හාව කියන කියන ආකාරයට කියන කියන දේවල් තමයි අපි හැම කෙනෙක්ම උදේ ඉඳන් අවසනකම් කරන්නේ. ඉතින් මේ තණ්හාව කියන කියන ආකාරයට කටයුතු කරලා සීලය කැඩෙන විදියට කටයුතු කරන්න අපි කියමුකෝ යම් කිසි කෙනෙක් යම් දෙයක් නොලැබෙන තාක් සිල්වත් ඒ දේ ලබා ගන්නට පුළුවන්කම එනවා නම් තියෙනවා නම් අන්න සීලය ගැන බලන්න ඒ ඒ දේ ලබා ගන්නට කටයුතු කරනවා කියන එක තමයි තණ්හාවට දාස වෙච්ච අබුද්ධිසති කියලා කියන්නේ. බුද්ධිසති කියලා කියන්නේ තණ්හාවට දාසයක් වෙන්නේ එයාට සිල්පදේ වටිනවා අර අවශ්‍යතාවයට වඩා කියන තැනකින් තමයි පෙන්වන්නේ ඒකට කියනවා බුද්ධිසති කියලා. එතකොට විඤ්ඤෝපසත්ත කියලා කියන්නේ බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කළා වූ සීලයක් වෙනවා. එතකොට අන්න ඒ වගේ කැඩුනේ නැති, හිල් නැති, කබර නැති තණ්හාවට දාස නූ සීලයක් තියෙනවනම් මෙන්න මේක බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කොට වදාළ සීලයක් මේකට කියනවා විඤ්ඤූපසත්ත්ව සීලයක් කියලා. ඒ වගේම අපරාමට්ටානි අපරාමට්ට කියලා කියන පරාමට්ට කියලා කියන තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කරන සීලයක් එතකොට අපරාමට්ඨ කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් ස්පර්ශ නොකරන ලද සීලයක්. අපි කියමු කෙනෙක් මේ වගේ සිල්වත් වෙලා ඒකෙන් භවභෝග සම්පත් ලබන්න වෙන්න පුළුවන්, දරු සම්පත් ලබන්න වෙන්න පුළුවන්, දේව සම්පත් ලබන්න වෙන්න පුළුවන්, බ්‍රහ්ම සම්පත් ලබන්න වෙන්න පුළුවන්, චක්‍රවර්ත සම්පත් ලබන්න වෙන්න පුළුවන් මේ වගේ සීලයේ උදෙසා තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ඇසුරු කරගෙන නම් සිල්වත් වෙන්නේ ඒ සීලයක් පිරිසුදු නැහැ. නමුත් මේ විදිහට සග්‍රක්මච මේ නුවණැති ඒ පුද්ගලයෝ මේ ප්‍රශංසා කරන විදිහේ සීලයක් සමාදන් වෙනවා ඒකද තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිස්සිත වෙලා නෙමෙයි ඒක කිසියම් දේවනිකාය ප්‍රාර්ථනා කරගෙනවත් බහුභෝග සම්පත් ප්‍රාර්ථනා කරගෙනවත් නෙමෙයි සමාධි සංවත්තනිකානේ සමාධිය පිණිස පවතින සීලයක් ඒක. එයා ඒ විදිහට සිල්වත් වෙන්නේ මේ විදිහට සිල්වත් වීම නිසා චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙනවා චිත්ත සමාධියක් ඇති කරගන්නට උපකාරයි පුළුවනි කියන ධර්මතාවය දැකලා ඊට උපකාර පිණිසයි සිල්වත් වෙන්නේ. මෙන්න මේ විදිහට නොකැඩුණු හිල් නැති අනුපිළිවෙලින් කැඩිලා නැති පුල්ලි කබර නැති තණ්හාවට වහල් නොවිච්ච විඤ්ඤෝ පුද්ගලය නුවණැති සත්‍වක්මචාරින් වහන්සේලා ප්‍රශංසා කරන තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් යට නොවුණු සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙනවා කියන එකත් සාරාණීය ධර්මතාවයක්. ඔන්න ඔය එතකොට සාරාණීය ධර්මතා පහයි සත්‍වක්මචාරින් වහන්සේලා කෙරෙහි ඇති තැනදිත් නැති තැනදිත් එළඹ සිටි කාය කර්මෙන් යුක්ත වෙනවා වාග් කර්මෙන් යුක්ත වෙනවා මනෝ කර්මෙන් යුක්ත වෙනවා ඒ වගේම දැහැමින් දැහැමිව ලැබුණා වූ යම්තාක් වස්තුවක් තියෙනං දේවල් තියෙනං සිල්වත් වූ සග්‍රක්‍ම සිල්වතුන් උදෙසා සග්‍රක්‍මචාරින් වහන්සේලා උදෙසා අනිත් අයට සාධාරණයි කියන හැඟීමෙන් ජීවත් වෙන යටත් පිරිසෙන් තමන්ගේ පාත්‍රයට පිඟානට ලැබෙතුණු දෙයක් හරි තියෙනවා නම් ඒකද අනිත් අයට සාධාරණයි කියලා හිතන විදිහට ජීවත් වෙනවා ඊගාවට නොකඩුණු, paludu නොවුණු, හිල් නොවුණු පිරිසිදු තණ්හාවට දාස නොවුණු බුද්ධ ආදී සත්පුරුෂයන් විසින් ප්‍රසස්නා ලද තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් ඇසුරු නොකළ සමාධිය පිණිස පවතන සීලයෙන් යුක්ත වෙනවා කියන ආයවෙනි කාරණා. පස්වෙනි කාරණාවක් තියෙනවා. මෙන්න මේකට කියනවා සාරාණීය ධර්ම කියලා. තව පෙන්ව බුදුරජාණන් වහන්සේ කාරණාවක් පුනච පරම් භික්ඛවේ භික්ඛු යායන් දිට්ඨි අරියාය නීයානිකා යම් ආර්ය වූ ආර්ය කියන්නේ උතුම් වූ නීයානික කියන්නේ නිවනට පමුණුවන දෘෂ්ටියකින් යුක්ත වෙනවා. හයවෙනි කාරණාව තමයි ආර්ය වූ නිවන පිණිස නිවනට පමුණුවන නීයානික වූ දෘෂ්ටියකින් යුක්ත වෙනවා කොහොමද? නීයාති තක්කරස්ස සම්මා දුක්ඛ දුක්ඛඛයය ඒ කියන්නේ ඒ දැනගත්ත දෙයට අනුව පිළිපදිනකොට මනාව දුක් ගෙවීමට යනවා නම් තක්කරස්ස සම්මා දුක්ඛකයය. එතකොට ඒ නීයානික ධර්මයට අනුව දැනගත් නීයානික වූ ඒ දර්ශනය දර්ශනයට අනුව කටයුතු කරනකොට මනාවට දුක් ගෙවීමට යනවනම් අන්න ඒ විදිහේ දර්ශනයකින් යුක්ත වෙනවා. එතකොට දැන් අනිත් කාරණා ටික කෙනා කෙනා සග්බ්‍රහ්මචාරින් වහන්සේලා කෙරෙහි එළඹ සිට කාය කර්මෙන් වාක් කර්මෙන් මනෝ කර්මෙන් යුක්ත වෙලා දැහැමිව ලැබුණු දැහැමිව හරි හම්බ කරපු දේ සග්බ්‍රහ්මචාරින් වහන්සේලාටත් නුවණැති සිල්වත් ගුණවත් උතුමන්ට සාධාරණයි කියන තැනකින් ජීවත් වෙනවා ඒ වගේම තමන්ට නොකඩුණු පිරිසිදු සීලයකින් යුක්ත වෙනවා කියන කාරණා ටික තියාගෙන ඊට පස්සේ නිතරම Taman සිහිවත් වෙන්නට ඕනේ සිහි කරන්නට ඕනේ මොකද්ද යම් නිවනට පමුණ ආර්ය වූ නිවනට පමුණ දර්ශනයකින් යුක්තයි මම දර්ශනයක් තියෙන්නට ඕනේ ඒ දර්ශනයට අනුව කටයුතු කරනකොට මනාව දුක් යනවා කියලා. එතකොට අපි පොඩ්ඩක් බලමු දැන් අනිත් ධර්මතා ටික කෙනා කෙනා සන්තකේ තමන් තමන් හදා ගන්නට ඕනේ. අපි නැවත නැවත සිහිකට යුතු නැවත නැවත සිහි කළා ඒ තුල හැසිරිය යුතු ආර්ය වූ නීයානිකෝ නිවනට පමුණුවන ඊට අනුව පිළිපදින කෙනාගේ මනාව දුක් නැසීමට යන දර්ශනයකින් යුක්ත වෙන්නට ඕනේ. කියපු කාරණාව සග්ම ඒ දර්ශනය සග්‍රක්‍මචාරින් වහන්සේලා ඇති තැනදිත් නැති තැනදිත් තමන් ඒ දර්ශනින් යුක්ත බව යුක්ත බවමයි ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඉබඳු නිවරණට පමුණුවන ඒ දර්ශනයට අනුව කටයුතු කරන කෙනාට මනාව දුක්ගවීමට යන දර්ශනයකින් යුක්ත වෙන්නට ඕනේ. කොහොමද මේ දර්ශනයකින් අපි යුක්ත වෙන්නට ඕනේ? මොන වගේ දර්ශනයක්ද? අපි එතෙන්දී බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා කතා කරනවා එක එක පర్యයායන්ගෙන් නිවනට පමුණුවන ධර්මය කියලා කියන්නේ මාර්ගය කියලා කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයට ඒ ආර්ය ශ්‍රාංග මාර්ගයේ උපදින්නේ සම්මා දිට්ඨිය කියන එකම ධර්මතාවය මුල් කරගෙන එතකොට එක වැවකට බහින්ට තොටු පොළවල් රාශියක් තියනවා වගේ සම්මා දිට්ඨිය නිවනට යන මාර්ගය උපදවා ගන්නට සම්මා දිට්ඨිය පිණිස පවතින න්‍යායන් රාශියක් තියෙනවා ක්‍රම ගොඩාක් තියෙනවා ඒ අතරින් අපි බොහෝ ආකාරයකින් කතා කරලා තියෙනවා අද දවසේදී අපි හැම කෙනෙකුටම සග්‍රක්‍මචාරින් වහන්සේලා ඇති තැනදිත් නැති තැනදිත් පැවැත්විය යුතු උතුම් වූ නිවනට පමුණුවන ඒ දැනගත් දෙයට අනුව හික්මනකොට හැසිරෙනකොට මනාව දුක්ගෙනීමට යන ඒ ආර්ය දිට්ඨිය දිට්ඨියක් සිහි කරන්ට අපි ගාව තියෙන්නට ඕනේ. අන්න ඒ වගේ දිට්ඨියක් අපි ගාව ඇති කරගන්නට අපි කුමක් කටයුතුද කියලා අද දවසේදීත් අපි පොඩ්ඩක් එතන කතා කරලා බලමු. විශේෂයෙන්ම මම ඉස්සෙල්ලත් මතක් කළා මම ආර්ය අෂ්ටාංග මාර්ගේ නැත්තම් මේ ලෝකෝත්තර දර්ශනයට පැමිණෙන්න සම්මාදිට්ඨිය ගැන එක එක කාරණා වලින් කතා කරලා තියෙයි. අද දවසේදී මම එක කරුණු ටිකක් පැහැදිලි කරනවා මට පහුගිය දවසකදී ටිකක් මතක් වුණා බණ දහම් කියනකොට ටිකක් ලෝකයට බර කළා වැඩිපුර මෙන්න මේ ආයතන කුසලතාවය ඇති වෙන පැත්ත తත්ත්ව පොඩ්ඩක් පෙන්විය යුතුයි කොච්චර කෙරුවත් මේ ආයතනයන්ගේ ආයතන කෘත්‍ය හඳුනන්නේ නැතිකම තමයි මේ අපි කොච්චර කෙනෙක් බන ඇහුවත් එකම තැනක නැවත නැවත රැඳිලා ඉතින්ට හේතුව නැවත නැවත මතක් කරලා දෙන්නට ඕනේ මේ ආයතනයන්ගේ ආයතන කෘත්‍ය ඒ තුලින් හරි ඉක්මනට මේ දර්ශනට ළඟා වෙන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් ඒ කාරණාව ගැන පොඩ්ඩක් අපි පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. විශේෂයෙන්ම අපි කෙටියෙන් ගත්තාම මේ නිවන පිණිස නීයානික වූ නැත්තම් ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුක්ත වෙනවා කියන එක තමයි ආර්ය වූ නීයානික වූ ධර්මයෙන් යුක්ත වෙනවා කියලා කියන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියනකොට අපි දන්නවනේ එක එක පర్యాయයන්ගෙන් ගත්තත් ප්‍රධානම මාර්ගාංගයේ හැටියට එනකොට දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ඥානං ප්‍රතිපදා ඥානං කියන කාරණාවක. එතනදී අපි කෙටියෙන් කෙටියෙන් පොඩ්ඩක් මතක් කරලා අවශ්‍ය කාරණාවට එමු. එතෙන්දී මේ ආර්ය පුද්ගල මේ ආර්ය දර්ශනය ගැන එයා දැනගන්නවා මොකක්ද <clears throat> දුක්ඛේ ඥානං කියලා කියනකොට හැම වෙලාවෙම සමුදය ගැනත් එයාට නුවණ තියෙන්නට ඕනේ. අර ගවම්පති සූත්‍රයේදී පෙන්වන්නේ යම් කෙනෙක් දුක පිරිසිදු දැක්කොත් එයා සමුදය දුරු කළ කෙනෙක්, Nirodha සාක්ෂාත් කළ කෙනෙක්, මග වඩපු කෙනෙක් වෙනවා කියලා. එතකොට ඒ දුක දකිනකොට දුක ඇතිවෙච්ච හේතුවත් ඉදීම පෙනෙන්නට ඕනේ දුක දකිනකොට. අපි කියමුකෝ දැන් කෙනෙක්ව හඳුන්වනකොට අපි කියමු ආ මේ නිමල්ලගේ අම්මානේ කියලා නැත්තම් ඒකට හේතුවත් මේ නැත්තම් මේ අහවල් කෙනාගේ පුතානේ කියලා අපි කෙනාව හඳුනා ගන්නවා එයාකට හේතු වෙච්ච හේතු වෙනවා. ඒ වගේ එතකොට බුදුරජාණන් වහන්සේ යම්තාක් දුක කියන එකක් පෙන්වන එනවා නම් පංච උපාදාන ස්කන්ධයකයි එන්නේ කියනකොට උපාදානයේට හිත වූ ස්කන්ධයකයි දුක කියන කාරණාවක් පෙන්වන්නේ. එතකොට පංච උපාදාන කන්ත දුක්ඛ. උපාදානයේට හිත වූ ස්කන්ධයන් දුකයි කියනකොට උපාදානය කියන එක දැනගන්නට ඕනේ මේ දැන් මේ ධර්මයේ පෙන්වන්නේ කෙනා කෙනාටයි තම තමන්ටයි මේ බණ පින්මුතුන් ඕගොල්ලන්ට කියනවා කෙනා කෙනාට කියනවා තම තමන් සිහි කරගන්න තම තමන්ගේ මනස තම තමන්ගේ උපාදානයට හිත වූ ස්කන්ධ දුකයි. තම තමන්ගේ උපාදානයට හිත වූ ස්කන්ධ දුකයි කියලා තමයි පෙන්වන්නේ. උපාදාන කන්ද දුක්ඛ. ස්කන්ධ ටික උපාදානය නෙමෙයි අපි මෙතෙන්දී ඉස්සෙල්ලා උපාදානය කියන එක පොඩ්ඩක් මතක් කරගමු කල් වේලා ඇතුව කාම උපාදාන කියනකොට කාමය කියනකොට රන් රිදි මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා ඒ බඩු බහණ්ඩයි ඒවය වටිනාකම් දන්නකම ඒවට ඇති කැමැත්තක් තියෙනකම කියනවා කාම කියලා. ඔකට කියනවා වස්තුකාම ක්ලේශකාම කියලා. දුව පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් ටීවී එක කැසට් එක පුටුව මේස ගෙදරව ඉදම කියලා මේ වස්තුකාමය ඒව අරඹය යම් ඡන්ද රාගයක් තියෙනං ඒව අරඹය යම් තණ්හාවක් කැමැත්තක් ආසාවක් ඕනෑකමක් පිපාසයක් තියෙනං නොසන්සිඳුණු කමක් තියෙනං මනසේ ඒකට කියනවා කාමච්ඡන්දය කියලා කාම රාගය කියලා එතකොට මෙන්න මේ දෙකම එකට එකතු වෙලා තියෙන කාම උපාදානය කියනකොට වස්තු කාමය ක්ලේශ කාමය දෙකම එයාට ගෙවල් දොරවල් බඩු බහන්ඩු වස්තුත් තියෙනවා ඒවට කැමැත්තකුත් තියෙනවා එතකොට මෙන්න මේ වස්තුකාමය කියන එක ගත්තාම කාමයේ කියන එක වස්තුව මත පතිත වෙලා තමයි අපිට කාමය නිර්මාණය වෙලා තියෙන්නේ. තාම ඒක අපිට පේන්නේ හරි. එතකොට කාම ඡන්දය කියලා කියනකොට මෙන්න මේ කාම ඡන්දයට තමයි අපි කාම උපාදානය කියන්නේ ගෙවල්, දුරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් කියලා ඒව ඇත්ත උත්තරම වෙලා ඒව කෙරෙහි තියෙන තණ්හාවක් තියෙනවනම් ඒවා ගැන දැඩි බැඳීමක් ආසාවක් තියෙනවනම් මේ කාම උපාදානේ ඒ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියන අදහසත් ඒව ගැන තියෙන ඇලීමත් කියන gati දෙකම තියෙන්නේ පින්වත්තුනේ අපේ මනසේ. අපිට තාම තේරෙන්නේ නැති වෙයි. අපි පොඩ්ඩක් බලමු. මම කිව්වා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියන ගති ටිකයි ඒ වාරඹය තියෙන චන්දරාගය කියන දෙකම තියෙන්නේ අපේ මනසේ ඒක තමයි කාමෝපාදානය කියලා කියන්නේ කියලා මතක් කළා මම එහෙම කිව්වේ නමුත් අපිට තේරෙන්නේ ගෙවල් දොරවල් යන වාහන තියෙන්නේ බාහිර ඒ වාරඹය තියෙන චන්දරාගය නම් අපේ මනසේ වගේනේ අපිට තේරෙන්නේ නමුත් පින්වතුනි කාමෝපාදානය කියනකොට අපි ඇත්තටම ලෝකය හදාගෙන ලෝකය පරිහරණය කරන අය. මේ ස්පර්ශ ආයතන හයේ පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කියන ධාතු මාත්‍රයක් තියෙන තැනක පින්වතුනි අපි ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිලමුදලුත් හදාගෙන ඒවට තණ්හා කරලා තියෙනවා. ඒක අද දවසේදී අපිට පේන්නේ හරි. එතකොට ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් කියලා ඒවට තියෙන කැමැත්ත කියන කාරණාව පෙන්නනවා ඒක තමයි කාම උපාදානයේ කාම උපාදානයේ කියන ගතිය තියෙන මනසේ. ඊට පස්සේ ditthi උපාදානය කියලා කියන්නේ සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා. පෙර කළ කුසල කුසල කර්මයන්ට අනුව මේ ලෝකෙට ඇවිල්ලා අදත් කුසල කුසල කර්ම කරමින් ජීවත් වෙලා තමන් කරපු කර්මානුරූපව මරණයෙන් පස්සේ ආපහු වෙන තැනක ඉපදීමට යන සත් පුද්ගල ආත්මයන් තව තියෙනවා කියන හැඟීමක් තියෙනවා. එහෙම හැඟීම තියෙන්නේ ඒ පුද්ගල භාවයේ තියෙන්නේ සම්පූර්ණ කෙනා කෙනාගේ මනසේ. ඒ වගේම අත්වාද උපාදානය කියන්නේ ඇහැට පෙනෙන රූපය. ඒ වගේම දැනෙන වේදනාව සංඥා යමක් හඳුනනවා හඳුනනකම යමක් හිතනවා නම් හිතනකම යම් වස්තුවක් රූපයක් සද්දයක් දැනගන්න ඕන දැනගන්නකම රූපයක් වේවා අරමුණක් විඳිනකම වේවා හඳුනනකම වේවා හිතනකම වේවා දැනගන්නකම වේවා මෙන්න මේ ස්කන්ධයේ සත්වයේ පුද්ගලික ආත්මයක් කියලා හිතනකම තමයි අත්වාද උපාදානය කියලා කියන්නේ රූපං අත්තතෝ සම්මුපස්සති රූපවන්තං වාත්තානං අත්ත නීවා රූපං රූපස්මෙන් අත්තානං සක්කාය දිට්ඨිය කියලා කියන්නේ විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මෙන්න මේ විදිහට ස්කන්ධ ටික සත්‍ය පුද්ගලෙක් කියලා පෙන්නනකම තියෙන්නේ අපි ගාවයි. මේ සීලයෙන් මේ වෘතයෙන් මට මෙහෙම මිදී ගන්න පුළුවන් කියලා යම් දෘෂ්ටියක් තියෙනම් උපාදාන වෙච්ච එක තියෙන්නේ මනසේ. ඕගොල්ලන්ගේ කෙනා කෙනාගේ හිත පැත්තේ තමයි ගෙවල් දුරවල් යාන වාහන ඉදකඩ මිලමුදල් කියන නිමිති ටිකත් ඒවට තියෙන කැමැත්ත. තව පුද්ගලයෝ සත්වයේ ඉන්නවා කියන හැඟීම් ටිකත් ඒවට තියෙන කැමැත්ත. එතකොට ආත්මයන් තියනවා කියන ටිකත් ඒවට ඇති කැමැත්තත් කියන ටික තියෙන ඔන්න ඔය ටික තියෙන උපාදානය කියලා. කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සිලබ්බත උපාදාන කියලා. උපාදාන කන්ද දුක්ඛ කියන්නේ මේ උපාදානෙට හිත ස්කන්ධ ටිකයි ඕගලන්ට දුක ගෙනත් දෙන්නේ. ස්කන්ධ කියලා කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටිකක් ඒව අනාත්මයි ස්කන්ධ ටිකක් ගොඩවල් ටිකක් ධර්මතා ටිකක් ඇස් ඉදිරි පිටට පහළ වෙන රූපයක් තියෙනවා නම් ඇහක් තියෙනවා නම් ඒ හින්දා උපදින චක්කු විඥානයක් තියෙනවා නම් ඒ සිත නිසා උපදින නාම ධර්ම ටිකක් තියෙනවා කෙටියෙන් කිව්වම අපිට යමක් පෙනෙනවා නම් මෙන්න මේ පෙනෙන තැනක තියෙන ටිකට කියනවා උපාදාන ස්කන්ධ කියලා. උපාදානෙට හිත ස්කන්ධ කියලා. දැන් කෙනා කෙනාගේ මනසේ තියෙන උපාදානෙට හිත පිනිස හිත උපාදානේ බහලන්න පුළුවන් උපාදානේ බැසගන්න පුළුවන් උපාදානේ පවතින්න පුළුවන් උපාදානෙට හිත ස්කන්ධ ටිකක් තමයි ඇහැ රූප චක්කු විඥාන. කන ශබ්ද සෝත විඥාන, නාසය ගන්ධය ගහන විඥාන කියන මේ ටික. හැබැයි මෙන්න මේ උපාදාන කන්ද දුක්ඛ කියලා කියන්නේ උපාදානෙට හිත ස්කන්ධය දුකයි කියනකොට තමන්ගේ උපාදානෙට හත්සු වෙච්ච ස්කන්ධ ටික දුකයි කියනකොට අපි කියමුකෝ ඇහෙන් රූපයක් පෙනෙනකොට කෙනා කෙනාගේ මනසේ අත්වාද උපාදානයේ තියෙන කෙනාගේ ඇස් ඉදිරි පිටට රූපයක් එනකොට සවිඥානික වස්තුවක් එනකොට එයාට පේන්නේ ඒ රූපේ කෙනෙක් වගේ. කාමෝපාදානයේ තියෙන කෙනාගේ ඇස් ඉදිරි පිටට වස්තුවක් එනකොට එයාට පේන්නේ ඒ වස්තුව වටිනවා වගේ. මම උක හැමදාම මතක් කරන දෙයක් මම අද පොඩ්ඩක් මතක් කරන සරලව ඇස් ඉදිරි පිටට කාමෝපාදානයේ තියෙන කෙනා ගැස් ඉදිරි පිටට රූපයක් එනවා. එනකොට එයාට පේන්නේ අපි කියමුකෝ මේ කොලය රුපියල් 5000ක් නැත්තම් මේ කොලේ ඩොලර් කොලයක් ඩොලර් එකක් කියලා. එතකොට ඒකේ රුපියල් 5000ක් වටිනවා කියලා පෙන්වන 5000ක් කියලා වටිනවා කියලා පෙන්වනකම මනසේ ඒක පතිත වෙන්න හිත දේ තමයි ඇහැ රූප චක්කු විඥානය. උපාදානයේත හිතයි කියලා කියනකොට ඇහැ රූප චක්කු විඥානය දකින්න උපාදානය කියනකොට ඒක මත පතිත වෙන්න පුළුවන් Tamange කෙලෙස් සහගත මනස දකින්න. එතකොට අපිට අද මේ උපාදානයේ හිත ස්කන්ධය දුකයි කියනකොට ඔබට ඔබේ මානසික උපාදානයේ හේවණල්ල උපාදානයේ ඡායාව අර ඇහැ රූපේ පැත්තට වැටුනහම පෙනෙන වස්තුව පැත්තට වැටුනහම ඔබට පේන්නේ ඒ කඩදාසිය රුපියල් 5000ක් වගේ. කාම උපාදානයේ ඔබගේ මනසේ තියෙන කාම උපාදාන නැමැති ධර්මයේ ඡායාව උපාදානීය ස්කන්ධ උපාදානට හිත ස්කන්ධ පැත්තට වැටුනහම ඔබට පේන්නේ දැන් ඒක රුපියල් 5000ක් වගේ. උපාදාන කන්ද දුක ඔබගේ උපාදානයේට හසු වූ ස්කන්ධයේ දුක. දැන් ඔබට රුපියල් 5000ක් කියලා වටිනාකමට පෙනෙන පෙනෙන කමට හසු වෙලා තියෙන ඒ රූපය කැඩෙනකොට බිඳෙනකොට හොරු ගන්නකොට ඔබට දුක වෙනවා. උපාදාන කන්ද දුක්ඛ කියනකොට එයා දන්නවා මට දුක ආවේ ඒ වස්තුව විපරිණාම වෙනකොට දුක ආවේ මගේ මනසේ ඒ වස්තුව වටිනාකමට දෙයක් ඇටියට පෙන්වන ඡායාවේ මත වැටිලා හින්දායි. ගාවට අත්වාද උපාදානයේ තියෙන කෙනාගේ ඇස් ඉදිරි පිටට එනකොට රූපයක් ස්කන්ධ ටිකක් ඒ ස්කන්ධ ටිකට මත අර උපාදානීය ගතිය පතිත වුණාම උපාදානීය ටිකට උපාදානය පතිත වුණාම Tamanට පේන්නේ ඉදිරියෙන් ඉන්න රූපේ කෙනෙක් හැටියට පුද්ගලෙක් හැටියට අපි <clears throat> දැන් ওই විදිහට පංච උපාදාන කන්ද දුක්ඛා කියනකොට එයා හොඳට දන්නවා මේ ලෝකේ අනිත් අයට වඩා මට මගේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටිකක් තියෙනවා මගේ ඇස් ඉදිරිපිට එන රූප ටික පේන්නේ ගෙවල්, දොරවල්, මිල මුදල්, දුවා දරුවෝ වගේ. ඒ වගේම කනට ඇහෙන ශබ්ද තියෙන්නේ පුද්ගලයන්ගේ දේවල් වල ශබ්ද. නාසයට දැනෙන ගඳ තියෙන්නේ පුද්ගලයන්ගේ මේ දේවල් කාරණාවල ගඳ සුවඳ. දිවට දැනෙන රස තියෙන්නේ මිහිරි අමිහිරි දේවල් කාරණාවල රස. මේ විදිහට ආයතන 6ම ගත්තාම එයා දන්නවා ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික උපාදානෙට හිත වූ ස්කන්ධ ටිකක් ඒ තුල තියෙන ශුන්්‍යතාවය. අනිමිත්ත ශුන්්‍යත අපනිහිත ලක්ෂණ තාපැත්තෙන් ගොත් අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ස්කන්ධ ටිකක් තියෙන්නේ. හැබැයි Tamange මනස ඡායාව ඒ මත පතිත වෙච්ච ගමම්ම අපිට පුද්ගලයෝ දේවල් කාරණා මිනිස්සු සත්වෝ කියන ලෝකයක් නිර්මාණය වෙනවා. ඒ ලෝකෙ තුල අපි ඇත්ත වෙලා ජීවත් වෙනකොට අපිට දුක එනවා නම් ඒ දුකට හේතුව අපි කෙනා කෙනාගේ උපාදානයට හසු ස්කන්ධයි කියලා හොඳට අහගෙන තියෙනවා උපාදාන කන්ද දුක්ඛ කියනකොට යාට දැන් ධර්මතා දෙකක් පෙන්ලා තියෙනවා උපාදානයත් පෙන්ලා තියෙනවා උපාදානයට හසු ස්කන්ධ ටිකක් පෙන්ලා තියෙනවා මේ රූපය මට පේන්නේ දරුවා වගේ රූපයේ කනබුන ආහාරයෙන් ඇඳුනේ සතර මහා ධාතුයි. හැබැයි ඒක මගේ උපාදානයට හසු වෙලා මට දරුවා වගේ තේන්නේ. උපාදාන කන්ද දුක දැන් මට ඒ රූපේ වෙනස් වෙනකොට දරුවට වෙච්ච දුක විඳින්න වෙනවා. එයා දන්නවා දුකට හේතුව මොකද්ද? මේ දුක උපාදාන කන්ද දුක්ඛ. උපාදානයට හසු ස්කන්ධ ටිකයි දුක. දුකට හේතුව ඒ රූපය පුද්ගලයේ කෙනෙක් සත්වයක් වටිනාකමට පෙන්වපු තණ්හා උපාදාන කියන කෙලෙසියයි කියලා තේුණා. ඊට පස්සේ දුකේ Nirodhe ඒ රූපය පුද්ගලයක් සත්වයක් කළා පෙන්වන වටිනාකමට පෙන්වන තමන්ගේ මනසේ තියෙන මේ උපාදාන ගතිය ගෙවුනොත් උපාදාන කියන ඇසුරු කරගන්න මේ මනසේ තියෙන ගතිය හරියට අමනුස්සයෙක් වගේ එක එක ශරීරයන් ඇසුරු කරගෙන වාසය කරන තව පැත්තකින් ගත්තම පරපෝෂිත සාකයක් වගේ. තනියම ජීවත් වෙන්න බෑ. තව ගහක් අල්ලගෙන ජීවත් වෙන ගස් තියෙන ආන් ඒ වගේ එකක් තමයි මේ කෙලෙසේ. එයාට තනියම ජීවත් වෙන්න බෑ. ස්කන්ධ ටිකක් ටක් ගාලා අල්ල ගන්නවා. අල්ලගෙන තමයි ජීවත් වෙන්නේ. එතකොට ඇස් ඉදිරි පිටට ඇස් ඉදිරි පිටට එන වස්තු කන ඉදිරිපිටට එන ශබ්ද ගන්ධ කියන මෙන්න මේ රූප ශබ්ද කියන අරමුණු එනකොට අපේ මනසේ ඡායාවක් නැත්තම් ඒ මත පතිත වෙන්න හෝ ඒක අල්ලගෙන ඉන්න අපිට බාහිර පංච උපාද උපාදානයේට හසු ස්කන්ධයක් නැත්තම් ස්කන්ධ ටික උපාදානට හසු වෙලා නැහැ හසු වෙන්න උපාදානයක් නැහැ ඒ හින්දා උපාදාන කන්ද දුක්ඛ උපාදානට හිත වූ ස්කන්ධයන්ගෙන් එන දුක එන්නේ නැහැ. උපාදානයට හිත වූ ස්කන්ධ ටික විපරිණාම වෙනකොට දුක එනවා. අපිට උපාදානයට හිත වූ ස්කන්ධයක් හිටින්න උපාදානේ නැත්තම් අපිට දුක එන්න විදියක් නැහැ. එතකොට ඔන්න ওই විදිහට දුකයි දුක ඇතිවීමයි නැතිවීමයි දැනගත්තට පස්සේ එයා හැම වෙලාවෙම දන්නවා මම සීලයක පිළිපදලා සමතකමතහනකින් හිත වඩ වඩ මෙන්න මේ ස්කන්ධ ටික පිළිසින් දකින්න උත්සාහවත් වෙන්න ඕනේ කියලා. ස්කන්ධ ටික පිළිසින් දකින්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට ස්කන්ධ ටිකේ පිළිසින් දකිනකොට උපාදානය කියන එක ගෙවෙනවා නැත්තම් උපාදානය කියන එක නැති වෙනවා ඒ තණ්හා උපාදානය නැති වෙච්ච දවසට සීල දුකෙන් නිදහස් වෙනවා කියලා අහලා තියෙනවා අහ අහගත්ත දේට අනුව එයා කටයුතු කරනවා සීලයක පිළිතුර ටික ටික හරි හිත වඩනවා මං මතක් කළේ මට කියලා දෙන්න ඕන එකක් තියෙනවා කියලා ඒ හිත වඩනකොට නිතරම සීලයක පිළිතුර ඊට පස්සේ කාය වේදනා චිත්ත ධම්ම කියලා කය වේදනා සිත ධර්මයන්ට හිත තබාගෙන නිතරම කටයුතු කරන්න උත්සාහවත් වෙන්න ඒකෙන් චිත්ත සමාධියක් ලැබෙනවා චිත්ත සමාධියක් ලැබෙනවා අන්න අර අපි කතා කළානේ දුක්ඛ සත්‍ය කියලා අපිට දුක එන තැනක උපාදානයයි උපාදානට හිත ස්කන්ධයි කියලා දෙකක් තියෙනවා කියලා. මෙන්න මේ දෙක ධර්මතා දෙකම අපිට එකක් වෙලා හින්දා මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒ දර්ශනෙන්ට යනකොට ටික ටික මෙනෙහි කරනවා. සීලයක පිළිතල සමත කමටහනක් වඩනවා නැත්නම් සතර සතිපට්ඨානේ තුල වාසය කරන්න උත්සාහවත් වෙනවා මේ තුලින් චිත්ත සමාධියක් ලැබෙනවා චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙනවා එහෙම ටික ටික හිත සමාධි කර කර එයා ආයතන හඳුන ගන්න උත්සාහවත් වෙනවා මෙන්න මේ ටික තමයි පින්වතුනි ටික ටික හරි අමාරුවෙන් හරි මේ පින්වත් හැම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ. අපි ඔය කතා කරපු සාරාණීය ධර්ම පුරනවා කියන එකත් අපිට අපහසු වෙන්නේ නැහැ. ඒ සාරාණීය ධර්මයන් තුල අපි වාසය කරනවා කියන එක අපහසු වෙන්නේත් නැහැ. ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙනවා කියන එක අපහසුයක් වෙන්නේත් නැහැ. ඒ වගේම මෙන්න මේ යම් දර්ශනයකට දැකලා ඊට අනුව කටයුතු කරන කෙනාගේ මනාව දුක් ගෙවීමට පැමිණෙනවා නම් ඒ දර්ශනයේ සම්පූර්ණ පිරීමට යනවා මෙන්න මේ එකම එක સિદ્ધාන්තයකින් ඒ තමයි ආයතන කුසලතාවය හඳුනගන්න කියන එක. ආයතන කුසලතාවය හඳුනගන්න හඳුනගන්නකොට කියලා කිව්වේ හැම වෙලාවෙම අපි යම ඇහෙන් දැක්කට පස්සේ තාම ඕගොල්ලන්ට දකින වෙලාවේදී දකිනවත් එක්කම කෙලෙස් සහගත මනෝවිඥාණය ඒ පෙනෙන පැත්තට නැඹුරු වෙලා උපදිනකොට අල්ලන්න බෑමයි ඒ කියන්නේ පේන්නේ කෙනෙක්මයි පේන්නේ දෙයක්මයි වෙලා තින්නේ එතන අපිට ඕගොල්ලන්ට සමාධිය නැතිකම නිසා හිදස කිටින්නෙම නැහැ හිතන්නවත් බෑ කෙනාවම තමයි ඇසුරු වෙන්නේ නමුත් ඕගොල්ලන්ට එක දෙයක් කරන්න පුළුවන් තැනක් තියෙනවා තාම මම මේ කියන දේ තේරුම් ගන්න මේ දර්ශනය ඔක්කොම පිරෙන්න ඔක්කොම අපහසුකෙන්තරෝ නිවන් දකින්න ඉක්මනටම නිවන් දකින්න පුළුවන්. කෙටි ක්‍රමයක් මම මේ කියන්නේ මේ ටික කරන්න බැරි නෑ කරන්න පුළුවන් තැනක්. ඒ තමයි මම මතක් කළා ඇහෙන් යමක් දකිනකොට කනෙන් යමක් අහනකොට ඒ වෙලාවේදී කෙලෙස් සහගත මනස දකින දෙයට ආහන දෙයට නැඹුරු වෙලාම උපදිනකොට එතන තාම අපි කාටවත් එතන තාම ඕගොල්ලන්ට අතරක් අල්ලන්න බෑ එතන තාම ඒ පේන දේ ඇහෙන දේ කෙලෙස් වලට අනුගත වෙලාමයි කෙනෙක් ගොමයි දෙයක් මොයි පේන්නේ. හැබැයි ඔබට කරන්න පුළුවන් තැනක් තියෙනවා කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියන එකෙන් මම මතක් කරන්ට හදන්නේ මෙන්න මේ ටික අපි කියමුකෝ කෙනෙක්ව හම්බ වුණා දැන් පේන තැනදී පෙනුණා කෙලස් ටිකත් පෙනෙන දෙයට නැඹිලා කෙනාවමයි සිහි වුනේ. කෙනාවමයි පෙවුනේ. ඉතින්දී හොයන්නවත් බැරි වුණා. හැබැයි පැත්තකට ඕගොල්ලෝ හවස ගෙදර ගියාම මම මේ උපමාවක් කියන්නේ දැන් දවල් දැක්ක හවස ගෙදර ගියාට පස්සේ දැකපු කෙනා සිහි වෙනකොට දැකපු කෙනා කියලා සිහි කරනකොට ඔන්න මෙතෙන්දී ඕගොල්ලෝ නුවණක් තියෙනවා නම් උගලට අල්ලගන්න පුළුවන්. දැන් දැක සිහි කරන කෙනා දවල් දැකපු කෙනාමයි දවල් දැකපු කෙනාමයි මේ සිහි වෙන්නේ කියලා තමයි සිහි කරන්නේ. ඒක වැරදි නෑ. හරි. නමුත් මම මේ සිහි කරන්නේ දැකපු ඉන්න කෙනයි දැකපු ඉන්න කෙනාවයි මට සිහි වෙන්නේ කියලා හිතනවා ඒක වැරදි. හොඳට තමන් පෙන්වන්න තමන් දැකපු කෙනා හෝ දවල් දැකපු දේ හෝ තමයි සිහි කරන්නේ හැබැයි සිහි කරනකම හිතේ හැකියාවක් මේ සිහි දවල් දැකපු දේ සිහි කිරීම වශයෙන් උපන්න චිත්තජ රූපෙකුයි දැන් මේ මගේ මනස එල්බගෙන තියෙන්නේ මම සිතින්ම උපද්දපු චිත්තජ රූපයක් නැත්තම් සිතින්ම සිතුනි ටිකක් උපදවාගත්ත දැන් දැක්කපු කෙනා සිහි කරනවා කියන තැනක තියෙන මනසත් ධර්මාරම්මනත් මනෝවිඥානයත් මේ ධර්මතා තුන නිසා මනෝමයෙන්ම සිහි කරගත්ත දෙයක් දැකපු දේ සිහි කරනවා කියන එක හිතේ හැකියාව දැකපු දේ සිහි කරනවා කියන තැනදී සිහි කරන දේ දැකපු දේ තුල නැහැ දැකපු දේ සිහි කරනවා කියන තැනදී දැකපු දේ සිහි කරන දේ තුල නැහැ. දැකපු දේ නිරුද්ධ වෙලා බොහෝ කල. එතකොට වා හොඳට පින්නඳ මන් දැන් සිහි කරන දේ බහැර තියෙන දේ නෙමෙයි බහැර දැකපු දේ නෙමෙයි දැකපු අත්දැකීම සිහි කරනවා කියලා පෙන්වනවා. දැකපු දේ සිහි කරනවා නෙමෙයි දැකපු අත්දැකීම සිහි කරනවා. හිතින් දැක්කනේ. රූපය දැකපු බවේ අත්දැකීමක් හිතට තියෙනවනේ. දැන් රූපේ දැකපු අත්දැකීම සිහි කරගන්නව නේද මේ කියලා පෙන්වන්න. එතකොට හිතේ අත්දැකීම සිහි කරගන්නවා කියන එක හිතේ කෘත්‍යයක්. ඒක එතකොට අයිති නෑ බාහිරයට. දැකපු දේ තියෙන දේ සිහි වෙනවා කියලා නෙමෙයි දැකපු දේ තියෙනවා කියලා දැනුණු දේ අත්දැකීම සිහි කරනවා. ආපහු සිහි කරගත්ත දෙයක් බලන්න යනකොට මම හිතෙන් සිහි කරගත්තා නම් සිහි කරගත්ත දේ සිහි කරගනින් පස්සේ නිරුද්ධයි දැන් මේ පේන්නේ මේ ඇහත් රූපයේ චක්කු විඥානය නිසායි කියලා මෙන්න මේ ආයතන දෙක වෙන් කරන්න. ඕක ඔගොල්ලෝ ටික ටික ළඟට ගන්න. ටික ටික ළඟට ගන්න. ඒ ටික ටික ළඟට ගන්නවා කියලා කියන්නේ කොහොමද දන්නවද? හිතාමතාම අපි කියමුකෝ තමන් ධිට්ඨිය දිහා බලනවා. බිත්තිය දිහා බලනවා. හොඳට Tamanට පේනවා ඇහැ තියෙනවා. ඇස් ඉදිරිපිට වර්ණ සටහනක් ඇවිල්ලා රූපයක් ඇවිල්ලා තියෙනවා. චක්කු විඥානය තියෙනවා. ඒ චක්කු සම්පස්ය නිසා රූපයක් පේනවා. පෙනෙනකොට ඊට සමගාමී උපදින මනෝවිඥානයේ කෙලෙස් සහගත උපාදානයේ ඊට වැටිලා බිත්තියක් කණ්ණාඩියක් ලාම්පුවකුත් පේන්නත් පුළුවන්. කමන්නේ පේනවා. කියන්නකෝ මං කිව්වේ පේනවා කියන තැනදී ප්‍රපංච සහගත මනස ඒ මත පතිත වීම අපිට උතෙන්දී අල්ලන්න බෑ. ඔන්න දැන් බිත්තිය දිහා බැලුවම පේනවා බිත්තිය. හිතාමතාම ඇස් දෙක වහගෙන අහක බලා ගන්නට. බලාගෙන ඒක සිහි කරන්න. සිහි කරනකොට හඳුනා ගන්නට දැන් මේ සිහි වෙන්නේ මනසත් ධර්මාරම්මනත් මනෝවිඤ්ඤාණ කියන තුන් දෙනා නිසා උපන් මනෝ සම්පස්යෙන් උපන්න චිත්තජ රූපයක් නේද කියන හඳුනා ගන්නට බිත්තිය හැටියට පෙනෙන දේ හිතේ දැකපු අත්දැකීම නිසා හිතෙන් සිහි කරග දැකපු දේ නෙමෙයි. දැකපු දේ ගැන අත්දැකීමක් හිතට තියෙනවනේ. හිතෙන් දැකපු අත්දැකීම උදව් කරගෙන හිතෙන් සිහි කරගත චිත්තජ රූපයක්. අපි යමක් දැකලා අහකට යනවත් එක්කම ඒ නිමිත්තම ඔසවගෙන හිත උපදිනවා. එතකොට දැන් බිත්තිය දිහා බලාගෙන ඉඳලා අනිත් පැත්ත හැරෙලා සිහි කළා බලන්න බිත්තිය ඇති බවට පෙනෙයි ඇති බවට තේරෙනකොට හඳුනගන්න නැවත නැවතත් පෙන්වන්න හරි දැන් ඇහැ නැහැ ඇස් දෙක වහගෙන ඉන්නේ හරි එහෙනම් ආලෝකය පරාවර්තනය වෙట్లా රූපයක් පේන්න බෑ එහෙනම් චක්කු විඤ්ඤාණය නැහැ එහෙනම් දැන් මනස ධර්මාරාමනත් මනෝවිඤ්ඤාණ කියන තුන් දෙනා නිසා උපන්න ධර්මයක් නේද මම මේ තියෙන්නේ මේක මනස තුලම හටගත්ත දේ මනස තුලම නැති මේකට නේද හිත කියලා කිව්වේ මේ සිතින් උපද්දපු රූපයක් නේද ඇහැට පෙනෙනකොට පෙවුනේ වර්ණ රූපේ ඒ දැකපු රූපයේ හිතෙන් සිහි කළා අරගෙන මේ එතකොට දැකපු රූපේ දැකපු එකේ අත්දැකීම උදව් කරගෙන සිතින් උපද්දලා මේකට නේද මේ හිත කියලා කියන්නේ මේක නේද මනස කියලා කියන්නේ මේ වේදනා සංඥා චේතනා යම්බඳුද ඒ කියන්නේ බිත්තිය හැටියට පෙනෙන දැන් හිතට පේන හැඩේ තමයි වේදනා සංඥා චේතනා කියන চৈতසික ඒ වෙලාවේදී මනෝ විඥාන සිත යම්බඳුද ඒ පෙනෙන චිත්තජ රූපේ බිත්තිය වූ රූපේ හැඩේ ඒ බඳුයි ඒ බිත්තිය වූ රූපේ හැඩේ යම්බඳුද මනෝ විඥානේ බඳුයි ඊට පස්සේ ආපහු බිත්තිය දිහා බලනද දැන් ඔන්න ඇහැ රූප චක්කු විඥානේ තියේ. ඒ වගේම තමන්ගේ දරුවෙක් දිහා හරි බලනවා දැන් හොඳට තමන්ට තේරෙනවා ඇහැ රූප චක්කු විඥානේ තියෙනවා. එතකොට ඇහැ පියවියෙන්ම බාහිර වස්තුවක් ආරම්භන ආලම්බණය කරගෙන චක්කු විඥාන ඊට අනුගත ඉපදලා වස්තුවක් වෙනවා. ඊට පස්සේ එතනින් ටිකක් ගියාට පස්සේ සිහි කරන්න. සිහි කරනකොට කලින් දැකපු දේ දැකපු අත්දැකීම සිහි කරනව නේද කියලා පෙන්වන්න මම බැහැර ඉන්න කෙනෙක් සිහි කරනවා නෙමෙයි බැහැර තියෙන දෙයක් සිහි කරනවා නෙමෙයි බැහැර තිබුණු බැහැර හිටියා කියලා දැනෙච්ච දෙයක අත්දැකීම සිහි කරනවා කියලා පෙන්වන්න සිහි කරනවා කියන එක සිහි කිරීමේ හැකියාව වූ සිතේ හැකියාවක් ඒක මන ආයතනයයි මෙන්න මේ ආයතන දෙක සිහි කරන එක පිරුණ එකටයි පේන එක සිහි කරන එකටයි තියෙන සම්බන්ධතාවය අතහරින්න දෙක දෙපැත්තට හඳුනගන්න ටික ටික මහන්සි වෙන්න. ඔබ දරුව මෙහෙම දැකලා පැත්තකට ගිහලා දරුවා කියලා සිහි කරන කොටක් කලින් දැකපු ඇහැ රූප චක්කු විඥාන නිරුද්ධ වෙලා කියන කොබට පෙනේ. ඒ වගේ මේ සිහි කරගන්නවා කියනකොට අපි අපේ මනසින්ම යමක් සිහි කරගෙන ඒක තුලම අපි තලු මරනවා නේද? අපි දුක උපද්දවාගෙන අපි දුක් විඳිනව නේද කියලා පෙනේ. මෙහෙම දකින්න දකින්න දකින්න දකින්න ඉක්මනට නීවරණ චිත්තය අඩු වෙනවා. මොකද ඒක වෙන්නේ ඕගොල්ලන්ගේ මනෝ විඥාණයට බාහිර ස්පර්ශ ආයතන හයට නැමෙන්න පුළුවන්කම නැති වෙනවා. නැමෙන්න ඉඩ නැති වෙනවා. එතකොට නැමෙන්න පුළුවන්කම නැමෙන්න ඉඩ නැති වෙනකොට නැමෙන්න පුළුවන්කම නැමෙන්න ඉඩ නැති වෙනකොට ටික ටික ටික ටික හිත සමාධි වෙනවා. අර සමාධි කර කර මෙහෙම බලනකොට ඉක්මනට පේනවා සීලයට පිටලා සතිපට්ඨානෙ වඩනවා එහෙම නැත්නම් සමත කමඨහනක් වඩනවා වඩ වඩ ආ මෙන්න මේ ආයතන දෙක පිරිසිදු දකින්න ටික ටික මහන්සි වෙන්න මම ඊට කලිනුත් මතක් කළා <clears throat> ගන්දුලපද සූත්‍රයේදී බුදුජානක දේශනා කළා මහණෙනි මේ බොහෝ කාලයක් මේ ලෝකයා හිතම මමායනය කරලා තියෙන්නේ. රාග, දේශ, මෝහ සහගතව හිතෙන්ම හැසිරලා තියෙන්නේ. මහන්නේ නිසා මේ හිත නිතරම ප්‍රතිවේක්ෂා කරලා බලන්න මෙනෙහි කරලා බලන්න කියලා බුදුහාමර පෙන්වනෝනේ. ඒ පෙන්වන්නේ ඒ ටිකමයි. පින්වතුනි මේ ආශ්‍රව ධර්ම ගෙවෙන්ට ආශ්‍රය ක්ෂය කරන්ට තියෙන කෙටි ක්‍රමයක් තියෙයි. ඒ තමයි අපිට පුළුවන් තරම් දකින අහන වෙලාවේදී ඒ මතට උපාදාන සහිත අපේ මනස වැටිලා ලෝකයක් නිර්මාණය කරයි තාම අපිට ඒක මුකුත් කරන්න බෑ. හැබැයි දැකීමෙන් ඇහිමෙන් පස්සේ ඒව සිහි කර ගැනීම වශයෙන් උපදින මනස හඳුනා ගන්න උත්සාහවත් වෙන්න මේ සිහි කරනවා කියන එක දැකපු රූපය දැකපු කමේ අත්දැකීම කරගෙන අත්දැකීමෙන් සිතෙන් කරන කෘත්‍යයක්. මිසක තියෙන මම මෙහෙම සිහි කරනකොට ඉන්න ළමයා සිහි වෙනවා තියෙන දේ සිහි වෙනවා නෙමෙයි. ඉන්න ළමයාවත් තියෙන දේවත් නෙමෙයි දැකපු කමේ අත්දැකීම අත්දැකීම කරගෙන සිතින් උපද්දපු එකක් මේ නිමිත්ත කියලා පෙන්වන්න. ටික ටික ටික ටික හඳුනා ගන්න මෙන්න මේ හඳුනා ගන්න කම ඕගොල්ලන්ට ඊට අනුව පිළිපදින කෙනාගේ මනාව දුක් ගෙවීමට පමුණුන දෘෂ්ටියක් වෙයි නේද සම්මා දිට්ඨිය නිසා පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට උපාදානයට හසු ස්කන්ධ ටික දුකයි කියලා එයා දන්නේ ඒ කියන්නේ මට පේන්නේ දරුවා වගේ මේ රූපය මට පේන්නේ රන් රිදී මුතුමැණික් වගේ ඒක කැඩෙන බිඳෙන දවසට දුක එනවා එයා දන්නවා මගේ උපාදානයට හසු වෙලා තියෙන ස්කන්ධ දුකක් දුකට හේතුව ඒ වස්තුව දරුවව හැටියට පෙන්වන ඒ වස්තුව වටිනාකමට හැටියට පෙන්වන උපාදාන ගතියයි මගේ දුකේ Nirodhe ඒ වස්තුව දරුවව හැටියට පෙන්වන වටිනාකමට හැටියට පෙන්වන කෙලෙසේ මගේ නැති වුණොත් මේ දුක විඳින්න වෙන්නේ කියනකොට තමන්මයි දැක්කේ ඒ හින්දා සීලයක පිළිපිටලා සමත කමඨාහනකින් හෝ සත සතිපට්ඨානය තුල හෝ වාසය කළා ටික ටික හිත සමාධි කරනවා ඒ දර්ශනයට අනුව මෙනෙහි කරනවා කියලා කියන්නේ අර ස්කන්ධ සහ කෙලස් කියන දෙක දෙකටට යන විදිහට එයා ආයතන කුසල වෙනවා ඇහෙන් දකිනකොට මේ චක්කායතනයයි සිහි වෙන තැන මේ මන ආයතනයයි එතන තියෙන ප්‍රත්‍ය ටික පෙන්වනවා දකින්න තැනක තියෙන හේතු ටික ප්‍රත්‍ය ටික පෙන්නවා. මේ ධර්මතා දෙක දෙකක් කියලා පෙන්නවා. මෙන්න මේ විදිහට කළොත් පින්වත්තුනි වැඩි දවස් යන්නේ නැතුව නොබෝ දවසකින්ම තමන්ගේ නිවීම මෙදීම හදා ගන්න පුළුවන්. ඒකට කම්මැලි වෙන්න එපා. මෙතනදී මෙන්න මෙතෙන්ට තමයි අපිට තණ්හාවට 16ක් නොවී ඉන්න ඕනේ කියලා කියන්නේ. අපි මනසින් මේක හඳුනගන්න මැලි වෙනවා අපි සමහරට දන්නවා ඒත් හිතාමතාම අපි බාහිරට නැඹුරු වෙනවා නමුත් ටික ටික ටික ටික හරි මේ ආයතන ටික වින් කරගන්න මොන්න තරම් රන් රිදී මුතුමැණි ගෙවල් දොරල් යාන වාහන ගොඩ ගහලා තිබුණත් ඔගලන්ට ඔගලන්ට ඒ කිසියම් දෙයක අබැටවක් පමණවත් වටිනාකමක් දැනෙන මට්ටමකට එන්නේ නැති අපි උදාහරණයක් විදිහට රාෂ්ට්‍රපාල කුමාරය ගැන සීකරන්ටකෝ සද්ධාවේ මහාන වෙච්ච ආයතනේ බොහොම අග්‍රයි රාෂ්ට්‍රපාල කියලා කියන්නේ එයා ගාව තියෙන ධනය කොච්චරද කියනවනම් තන්නේ කර රටක් පාලනය කරන්න පුළුවන් කියනවා රාෂ්ට්‍රවැසියන්ට සම්පූර්ණ එයාගේ ධනයෙන් එයාට කණ්ඩ දෙන්න පුළුවන් කියනවා ඒ රාෂ්ට්‍රපාල හාමුදුරුවෝ මහාන වුණාට දෙමව්පියොත් අකමැති එකම දරුවා. එතකොට ගිහි කාලේ බිරින්දලත් කොහොම හරි මෙයාව ගිහි කරවන්න ඕනේ වස්තුකාමයන්ගේ කැමැත්ත ඇති කරවන්න ඕනේ කියලා පින්ඩපාතේ එත ආරාධනා කළා ගෙදෙට්ට ආරාධනා කරනකොට පියා සතු රන් රිදී මුතු මැණික් මහ විශාල කන්දක් ගහලා කලාල වලින් වහලා අම්මා සතු රන් රිදී මුතු මැණික් මහා ධනය ගුඩා ගහලා කලාල වලින් වහලා පින්දපාතයට ආරාධනා කළා ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නකොට ඇවිල්ලා දානි බෙදන්න ඉස්සර වෙලා ඉතින් කියනවා ස්වාමීනි අර කලාල ටික ඇදලා මේ පියාගේ පැත්තෙන් උරුමෙච්ච මහා ධනස්කන්ධය මේවට වෙන කවුරුවත් නැහැ පුතේ ඔයා විතරයි ඉන්නේ මේ අම්මගේ පැත්තෙන් උරුම වෙච්ච මනහා ධනස්කන්ධයක් වෙන කවුරුත් නැව විතරයි ඉන්නේ. ඉතින් මේවා පරිභෝජනය කරන්න ඔයාට ඕන තරම් පින් කරන්න. ඈ ඕන තරම් පින් කරන්න පින් කරන්න අපේ කිසිම බාධාවක් නෑ. ඔයා ගිහි වෙන්න ඕන තරම් මේවා අරගෙන පින් කරන්න ගිහි වෙන්න කියලා. තර කියනවා ඉතින් මම කිව්වා කරනවා නම් කරත් වල දාගෙන ගිහිල්ලා ඕවා ගංගා නම් ගඟට බහලන්න. ගඟට දාන්න. ඕවා නිසා තමයි ඕගලන්ගේ ජීවිතවලට දුක් දුම්නස් ගලාගෙන ආවේ ගලාගෙන එන්නේ. ඕවා නිසා තමයි ඕගලන්ගේ ජීවිතයට හැම කරදරයක්ම එන්නේ. ඉතින් කැමතිනම් ඕවා ගිහිල්ලා ගඟට දාන්න මට දාන ටික දෙනව නම් දෙන්න නැත්තම් මම වඩිනවා කියලා ඈස් දෙනකොට දාන ටික දුන්නා. නමුත් අද අපිට මේ මෙච්චර බණ ඇහුව චූටි දෙයක් අතහැර ගන්න බෑ ඒක මහා සාරයට වටිනවා කියලා තින්නේ ඇයි? අපි කොච්චර බණ ඇහුවත් ඒ කෙලෙසේ ගෙවෙන තැනට අපි හරියට හිත තියන්න තිමුතුනි මේක සෙල්ලමක් හැටියට ගන්නත් එපා සෙල්ලමක් හැටියට හිතන්නත් එපා අනන්ත ಜಾති සංසාරේ අපි කෙලවරක් නැති සසරක ආවා බුදුහාමුදුරෝ දේශනා කළා නම් මේ ගෙරි ගුලේ මේ කූඹි ගුලේ චක්‍රවර්ති රජ නොවුණු එකම කඩියෙක්වත් නැහැ කියලා අපි ගැන කවර කතාවද මුළු ලෝකයක්ම තනි ස්වාමියා වෙලා මුළු ලෝකයක්ම යටත් කරගෙන හිටපු පැවැත්මක් තිබිලත් අපි දුකෙන් මිදුනේ නැත්තම් මේ චූටි දෙයකින් අපි දුකෙන් නිදහස් වෙන්නේ මේ හිත නිතරම තණ්හාවට දාස බව නිසා පෙන්වන කතාවක් ඒ නිසා ඒ බව හොඳට සිහිය තබාගෙන මේ ධර්මය හම්බ වෙච්ච වෙලාවේදී කොහොම හරි මේකෙන් ප්‍රයෝජන කරගෙන මේකෙන් බේරිලා යන්න ඒ වගේම Tamanට දුව පුතා අම්මා තාත්තා දරුවා වෙච්ච වෙලාවේදී ඒ අහිංසකයොත් මේ මඩගොරුවේ ඔබන් නැතුව මේ කාමය කියන්නේ ගොඩෙන්න බැරි එරෙන මඩක් මගේ පුතේ දුවේ මේකින් ජීවත් වෙන්න ජීවිතේ ජීවත් කරන්න හැබැයි ඔක එරෙන්න එපා ඔක තියන්නේ එරෙන්න මේ පුතේ ජීවත් වෙන්න ඒ හින්දා අප්‍රමාදීව මේ සසරෙන් එතර වෙන ධර්මයක යෙදෙන්න කියලා ඒ අයවත් දැහැමිවට පවත්වලා ඕගොල්ලෝ දැහැමිව කටයුතු කළා සසරෙන් මිදී ගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒ සඳහා මේ සාරාණීය ධර්මතා ටික හොඳට මතක තබා ගන්නට මේ සාරාණීය ධර්මයන්ගෙන් යුක්ත කෙනා සාරාණීය ධර්මතා කියනකොට තමන් ජීවත් වෙන පිරිස සත්‍වක්මචාරින් වහන්සේලා කෙරෙහි ඇතිතන දිවේවා නැතිතන දිවේවා එළඹ සිටි කාය කර්මයෙන් වාක මෛත්‍රී සහගත කාය කර්මයෙන් මෛත්‍රී සහගත වාක් කර්මයෙන් මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් යුක්තයි දැහැමිව ලැබුණා වූ දැහැමිව හැරි හම්බ කළා වූ යම්ම ධනයක් තියෙන යම්ම දෙයක් තියෙන කෙටියෙන් කියනවා නම් යටත් පිරිසෙන් පාත්‍රයට ලැබුණු පිඟානට බෙදාගත් දෙයක් කර තියෙනවා නම් සිල්වතුන් උදෙසා සාග්‍රාත්මචාරින් වහන්සේලා උදෙසා අනිත්‍යයත් අයිති උදෙසායි කියලා හිතාගෙන කටයුතු කරන්ඩ ඒ වගේම නොකඩුණු නොසිඳුණු හිල් නොවුණු ખબર පුල්ලි නැති ඒ තණ්හාවට දාස නොවුණු සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කොට වදාළ තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිස්තිත නොවන සමාධිය පිණිස පවතින සීලයෙන් යුක්ත වෙන්න ඒ වගේම මොනවට දුක් ගෙවීම පිණිස වවාව තියෙන නිදොසු ආර්ය කියන උතුම් නීයානික දුක් ගෙවීමට පමුණුවන නිවන පිණිස පමුණුවන දෘෂ්ටියකින් යුක්ත වෙනවා ඒ දෘෂ්ටියට අනුව ක්‍රියා කරන කෙනාගේ දුක මනාවට ගෙවෙනවා නම් කියලා මෙන්න මේ පෙන්නපු ආකාරයට දුක දැක්ක පංච උපාදාන කන්ද දුක්ඛා කියනකොට උපාදානෙට හිත වූ ස්කන්ධ දුකයි කියනකොට මම මාවයි දකින්නේ. මගේ උපාදානයේ පතිත වෙන්න හිත වූ උපාදානෙට හසු වූ ස්කන්ධ ටික දුකයි. මගේ උපාදානෙට එහි ස්කන්ධ ටික හසු වෙලා. හැබැයි ස්කන්ධ උපාදානෙ නෙමෙයි. මගේ උපාදානෙට ස්කන්ධ ටික හසු වෙලා ඒ ස්කන්ධ විපරිණාම වෙනකොට මගේ උපාදාන සහිත මට රිදෙනවා. ඒක උපාදාන වෙලා ඉන්න මට ඒ රූපය මගේ උපාදානයට හසු වෙලා අම්මා තාත්තා රන් රිදි මුතුමැණික් කියලා පෙන්නේ ඒවා කැඩෙනකොට බිඳෙනකොට වෙනස් වෙනකොට දුක වෙනවා දුකට හේතුව මොකද්ද මේ ඒ ස්කන්ධ ටික උපාදාන කරගත තණ්හා උපාදානයි මේ තණ්හා උපාදාන ටික නැති වුණොත් දුක නැති වෙනවා කියලා දැක්කා ඒ හින්දා සීලයක පිහිටලා අර දැන් අපි ආර්යකාන්ත සීලයෙන් යුක්තයි එයා චිත්ත සමාධිය ඇති වෙන සමත කමඨහනක හෝ නිතරම කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ධර්මතා ටික සතිපට්ඨාන හික්මෝමින් නීවරණ ධර්මයන්ගෙන් මනස ගිවා ගන්න වෙහෙසෙනවා අර දර්ශනයට අනුව නිතරම යම් ආකාරයකට හිතන පිළිපදින කෙනා මනාවට දුක්ග වෙනවා නම් අර දර්ශනයට අනුව නිතර හිතනවා ඒකට මම ඕගලන්ට කතා කළේ ටික දෙයයි කෙටි දෙයයි ආයතන ටික වෙන් කරගන්න හඳුනගන්න විශේෂයෙන්ම දකින අහන අවස්ථාවේදී තාම බැරි වුණත් ඒ સિદ્ધාන්තයේ පසුව සිහි කරනකොට තියෙන දේ සිහි කරනවා අපි කියමු පන්සලේ ඉඳලා ගෙදර ගිහිල්ලා සිහි කරනකොට තියෙන පන්සල සිහි වෙනව නෙමෙයි මං සිහි කරන පන්සල තියෙනව නෙමෙයි තමන්ට සිහි කරනකම තමන්ගේ ගෙදර තමන්ගේ මනස විතරක්ම යවෙන්න ඕනේ දැකපු කලින් දැකපු අත්දැකීම අත්දැකීම කරගෙන සිතින්ම උපදපු චිත්තජ රූප මේ පන්සලමයි පේන්නේ. හැබැයි ඒක දැන් චිත්ත ස්පර්ශයෙන් උපන්න එක. මනෝ ස්පර්ශය නැති වෙනකොට නැති වෙන දැන් මෙතන තියෙන මනසේ ධර්මාරම්මනයි මනෝ විඥානේ කියලා බලන්න ඔහොම බලනකොට බලනකොට බැහැර තියෙන පන්සල සිහි කරගත්තා කියන තැනට තියෙන නැඹුරුව නැඹුරු වෙලා තියෙන ගතිය ටික ටික අඩු වෙනවා. ඔන්න ඔය විදිහට ටික ටික ටික ටික කළොත් මේ දුක් සහගත සසර නිමා කරගන්න කේ තරම් අපහසු වෙන්නේ. ඉතින් මේ දේශනාව හැම දිනාටම මේ ජීවිතයේදීම මේ සාරණීය ධර්මයන් පූර්ණණය කළා හැම කෙනා කෙරෙහිම හැම කෙනාටම ප්‍රිය කරන හැම කෙනාම ගරු කරන හැම කෙනාගේම සංග්‍රහය ලබන හැම කෙනාම ඕගොල්ලෙක් විවාද නොකරන ස්වභාවයටපත් වෙන හැම කෙනාම සමගි ස්වභාවයට පවතින ධර්මතාවයකටපත් වෙලා මේ ජීවිතයේදීම පහනක් නිවුණා වගේ නිවිලයන්ට කටයුතු සූදානම් කරගන්න මේ දේශනාව හේතු උපනිස්තියම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.